ඒ සඳහා මේ මොහොතේදී සහ සම්බන්ධ වී සිටින හැම සුළු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ආවේ සීලේ පතිත්ථය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයන් ආතාපි නිපකෝ භික්ඛු සෝයිමං විජිතේ ජටන් කියලා බුදුරජාණන් වහන්සේ මාතෘකා ස්ථානයේ ප්‍රකාශ කරන මේ සීලේ මුල් කරගත්ත නිවන් මාර්ගය මාතුකා ස්ථානයේහි තබාගෙන බුදුගෝස් මාහිම්පාණන් වහන්සේ විසුද්ධි මාර්ගය රචනා කරන්නේ. ඒ අනුව පළමු කොටම සීලය පිරිසුදු කරගත යුතුයි කියන කාරණය උන්වහන්සේ අපිට දක්වන්නේ සීලය පිරිසුදු කරගෙන ඒ පිරිසුදු සීලයක පිහිටලා ඊට අනතුරුව සමාධි විදර්ශනා භාවනා වැඩි යුතුයි කියන කාරණය. ඒ අනුව පළමු කොටම සීලය පිරිසිදු කර ගැනීමේ කාර්යය පැහැදිලි කරන බුදුගෝස මාහිම්පාණන් වහන්සේ විශේෂ මාර්ගයේ සීල නිර්දේශයෙන් සීලය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරනවා. ඒ අනුව ඒ සීල විස්තරය තුළ එන චතුපාරිශුද්ධ සීලය පැහැදිලි කිරීමේදී සීලේ කොටස් හතරකට බෙදලා පැහැදිලි කරනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය පත්‍ය සනිශ්චිත සීලී විදිහට. ඉතින් අපි මේ දක්වා සාකච්ඡා කරා මොකද්ද ප්‍රාථමික සංවර සීලය කියන්නේ? මොකක්ද ඉන්ද්‍රිය සංවර සීලය කියලා කියන්නේ? මොකක්ද ආජීව පරිශුද්ධ සීලය කියන්නේ කියලා මේ කරුණු තුන සීලේ කොටස් තුන අපි සාකච්ඡා කරන්න තියදුනා. එතනින් ඉදිරියට අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන කොටස. එක්තරා විදිහකට මේ විසුද්ධි මාර්ගයේ තියෙන විවරණය ටිකක් දිගයි. ඒ දිග විවරණය අපි වචනයක් පාසා අරගෙන දිග විවරණයක් ඉදිරිපත් කරනකොට සමහර වෙලාවට මේක ටිකක් කෙනෙකුට විස්තර වැඩි වාගේ හිතෙන්න පුළුවන් ටිකක් නීරසයි වෙන්න පුළුවන් සාමාන්‍ය ධර්මදේශනාවකට වඩා එහා ගිහිල්ලා අපි මේක ග්‍රන්ථයක් කරන අධ්‍යයනයක් විදිහට කරන නිසා නමුත් අපි හැමෝටම ආරාධනා කරන්නේ මතක් කරලා සිටින්නේ මේ කාරණේදී මේ ග්‍රන්ථය අපි හදාරනවා නම් මුලපටන් මේ ග්‍රන්ථයේ මුලපටන් අපි ඉගෙන ගන්න හදාරන්න දරන උත්සාහය තුළ අපි මේ භාවනා මාර්ගයේ සම්පූර්ණ ඉගෙන ගන්නවා. මේ තුල අසක් මුලක් නැහැ කරුණු කාරණා අපි හදාරනවා. ඒ තුල අපිට භාවනා මාර්ගයේ පිළිබඳව අපට ඇතිවන අවබෝධයත් වාගේම අපිට තවත් කෙනෙකුට මේ භවනා මාර්ගය පැහැදිලි කරලා දෙන්න ගියත් එතන තියෙන යම් වටිනාකමක් අවබෝධයක් අපිට ග්‍රන්ථයක් මුලපටන් අධ්‍යයනය කිරීමෙන් භවනා මාර්ගයේ මුලපටන් අධ්‍යයනය කිරීමෙන් ඇති වෙනවා. ඒ අනුව ඒ පැහැදිලි කිරීම යම් කෙනෙක් නිවැරදිව මුලපටන් මේක අධ්‍යයනය කරනවා මේක හදාරනවා නම් ඒක තුල විශාල ධර්ම දැනුමක් ධර්ම ඥානයක් තමන්ට ගොඩනගෙනවා. එතකොට අපි මේ වැඩසටහන තුළින් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ධර්ම ඥානය මේ විසුද්ධි මාර්ගය තුළ තියෙන දැනුම් සම්භාරය අපිට හැකි ආකාරයකට බෙදා දෙන්නට. ඒතර මේ බෙදා දීම තුළ අපි විශේෂයෙන්ම ග්‍රන්ථාන් ග්‍රන්ථාන්තරයට තමයි සීමා වෙන්නේ. ඒකට අපි ප්‍රායෝගිකව භවනා මාර්ගය තුළ තියෙන දේවල් අපි පැහැදිලි කරන වෙනවා විදි භවනා මාර්ගය පැහැදිලි කිරීමේදී කරනවා. නමුත් ඒ හැරෙන්න අපි විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය පැහැදිලි කිරීමේදී ග්‍රන්ථයටම අපි මුල් තැන දෙන්නේ. ඒ අනුව විසුද්ධි මාර්ග ටීකා විශේෂයෙන් ගුරුකුට තියාගෙන ඒ වගේම පඬිත් පරාක්‍රම බාහු රජතුමා රචනා කරපු විසුද්ධි මාර්ග සම්ණය පරාක්‍රම බාහු සම්ණය අපි ගුරුකුට තියාගෙන ඒ ඇසුරෙන් තමයි අපි විසුද්ධි මාර්ගය මේ පැහැදිලි කිරීම සිදු කරන්නේ. ඒ නිසා මේ පැහැදිලි කිරීම තුළ අපේ අවබෝධයෙන් අපේ ධර්ම දැනුමේ තියෙන අඩුපාඩු එක යම් කෙනෙක් සමහර වෙලාවට යමක් දෝෂ සහිතයි කියලා හිතෙන්න පුළුවන් බැරිකමක් නැහැ. අපිත් සර්වඥතා ඥාණයට පත් වෙලා නැති නිසා. ඒතර යම් කෙනෙකුට එහෙම දෝෂ සහිතයි කියලා පේනවනම් මේ දේ අපිත් එක්ක සාකච්ඡා කරොත් අපිට වඩාත් නිවැරදි තැනකට යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි විවෘතව ආරාධනය කරන හැමෝටම මේ කරුණු කාරණා සාකච්ඡා කරනකොට Tamanට යම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව අපි සාකච්ඡා කරලා ඉදිරි අපෙන් ප්‍රශ්න අහලා ඉදිරිපත් කරලා අපි මේ පිළිබඳව සාකච්ඡා කරගෙන ඉදිරියට යන එක තමයි වඩාත්ම හොඳ කියලා. ඒ අනුව අපි සාකච්ඡාවේදී අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අනුව ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන කොටස තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය කියන එක අපිට පැහැදිලි කරන්නේ අපි මේ කොටස් කීපයක් මුල කොටස් කීපයක් පහුගිය සතියේ වැඩසටහනේදී කෙටියෙන් අපි හඳුල්ලා දෙන්න යෙදුනා. නමුත් නමුත් මේ කොටස් නැවත වාරයක් මුලපටන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රතිසංස්කෘති සීලය කියන එක පැහැදිලි කරන්නේ පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවති යාවදේව සීතස්ස පටිඝහපායාති ආදීනානයේන බුද්ධෝ පටිසංකහන පරිසුද්ධෝ චතුපච්චේ පරිභෝගෝ පච්චේ සංසිත සීලම් නාම පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස්ස පටිඝහතා යනාදී විදිහට ප්‍රත්‍යවේක්ෂා කොට සිව්පසේ පරිභෝග කිරීම තමයි ප්‍රත්‍ය සම්නිෂිත සීලය කියලා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා කොට සිව්පසේ පරිභෝග කිරීම කියන කාරණය. එතකොට අපි සිව්පසේ පරිභෝග කරනකොට ඒ සිව්පසය ප්‍රත්‍යවේක්ෂා නෝනෙන් පරිහරණය කිරීම තමයි මේ පච්චේ සම්නිෂිත සීලය කියන කාරණේදී කතා කරන්නේ. ඒතර දැන් අපි භික්ෂුන් වහන්සේලාට මේ ප්‍රත්‍යවේක්ෂාව කියන එක සාමාන්‍ය පුරුදු දෙයක්. නිසා මේ කාරණේ අපි භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කරනකොට උන්වහන්සේලා මේක ඊටාම හොඳින් පැහැදිලි වෙනවා. නමුත් මේ ගිහි පිරිසට සමහර වෙලාවට මේක අහලා තියෙන්න පුළුවන්, ඉගෙනගෙන තියෙන්න පුළුවන්, ධර්මදේශනාවල ශ්‍රවණය කරලා තියෙන්න පුළුවන්. ඒව නැති කෙනෙකුට මොකද මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම කියන කාරණය හරියට වැටහෙන්නේ නැති වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන භික්ෂුන් වහන්සේලාට නොබලා යම් ප්‍රත්‍යක් චීවර, පින්දපාත, සේනාසන, ගිලානක් ප්‍රත්‍ය කියන මේ කිසියම් හෝ මොනියම් හෝ ප්‍රත්‍යක් පරිහරණය කරනවා නම් ඒ ප්‍රත්‍ය පරිහරණය කිරීම නුවණින් ප්‍රත්‍යවේක්ෂා කරලා ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව පරිහරණය කරන්න කියනවා. ඒතර මේ ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව සිව්පස්සේ පරිභෝග කිරීම කියන කාරණය තමයි මේ ප්‍රත්‍යසන්නිසිත සීලයේදී අපි කතා කරන්නේ. දැන් කොහොමද මේ ප්‍රත්‍යවේක්ෂාව කරන්නේ? කොයි විදිහටද මේ ප්‍රත්‍යවේක්ෂාව අපට සීලයක් බවට පත් වෙන්නේ? අපේ සීලේ පිරිසුදු භාවයට සීල සංවරයේ පිණිස කොහොමද ප්‍රත්‍යවේක්ෂා නුවණ කියන එක ප්‍රත්‍යවේක්ෂාව කියන එක පාවිච්චි වෙන්නේ භාවිතා වෙන්නේ කියන එක තමයි මෙතනදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර භාග්‍යතුන් වහන්සේ අපිට ඇත්තටම ප්‍රත්‍යවේක්ෂා හතරක් විශේෂයෙන් දේශනා කරලා තියෙනවා. චීවර ප්‍රත්‍යවේක්ෂාවක් පටිසංකායෝන්සෝ චීවරම් පටිසීවාමි යාවදේව සීතස්ස පටිඝතා යනාදී ක්‍රමයෙන් අපිට චීවර ප්‍රත්‍යවේක්ෂාවක් කියලා තියෙනවා ඒ වගේම සේනාසන ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා අපිට ඒ වගේම පිණ්ඩපාත ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා සේනාසන ප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා ගිලාන ප්‍රතිප්‍රත්‍යවේක්ෂාවක් තියෙනවා මෙන්න මේ කියන ප්‍රත්‍යවේක්ෂා ටික අපිට බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් දේශනා කළා. එතකොට මේ සිව්පස්සේ සම්බන්ධයෙන් කියන ප්‍රත්‍යවේක්ෂා. මේ ප්‍රත්‍යවේක්ෂා පාඩ තමයි අපි මෙතෙන්ට මේ දාලා තියෙන්නේ, අතුලත් කරලා තියෙන්නේ. ඒ ප්‍රත්‍යවේක්ෂා පාඩ අපි මෙතෙන්ට මේ අතුලත් කරලා තියෙන්නේ යම් කෙනෙකුට කියව ගන්න අවශ්‍යයි නම් ඒ සඳහා මේ පිළිබඳව විස්තර විවරණය ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එයනු චීවර ප්‍රත්‍යවේක්ෂාව සිද්ධ කරන්නේ පටිසංකායෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදිරසී තස් පටිඝාතහය උන්නහස පටිඝාතහය දංශමක සවාතාතක සිරින්සක සම්පස්සානම් පටිඝාතය යාවදී විදිරිකෝ කියන පටිච්චාදනත්තං කියන පාලි පාඨයක් අපිට දීලා තියෙනවා. ඉතින් මේ පාලි පාඨයට අපිට සිංහල තේරුමක් අපිට දෙන්න පුළුවන්. ඒ අනුව සිංහලෙන් මේක අපි තේරුම් ගන්න ඕනේ. දැන් විශේෂයෙන්ම රේරුකාණ චන්දවිමල නායක මාහිම්පාණන් වහන්සේ ශාසනාවතරණ ග්‍රන්ථය අපිට කියනවා මේ ප්‍රත්‍යවේක්ෂාව අපි තමන්ගේ භාෂාවෙන් තමන්ට තේරෙන විදිහට මේක කරගන්නවා නම් තමයි ඒක වඩාත්ම හරියන්නේ කියලා. ඒතර මේක එක්තරා විදිහකට නුවණින් මෙනෙහි කිරීමක් නුවණින් මෙනෙහි කිරීමක් නිසා මේක එක්තරා විදිහකට භාවනාවක් වාගේ තමයි. අපි මානසිකාරයක් කරලා කරන සිව්පස පරිභෝගයක් තමයි මේ ප්‍රත්‍යවේක්ෂාවන් තුල තියෙන්නේ. ඒ අනුව චීවර පිටපාත් සේනාසන ගිලානප්පත්ති කියන මෙන්න මේ ප්‍රත්‍යවේක්ෂා හතරක් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මෙන්න මේ වශයෙන් ප්‍රත්‍යවේක්ෂා වශයෙන් සිද්ධ කරන ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් සිදු කරන සිව්පස්සේ පරිභෝගී තමයි මේ පච්චේ සම්සිද්ධිය කියලා කියන්නේ. ප්‍රත්‍යවේක්ෂා නොවන නිතු සිව්පස්සේ පරිභෝගී කිරීම කියලා කියන එකත් එක්තරා සීලයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරන පච්චේ සම්නිසිත සීලය කියලා. එයනොත් මේ එකිනෙකක් ටිකක් විස්තර විවරණය කරගත්තොත් පළවෙනිම චීවර ප්‍රත්‍යවේක්ෂාව පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදීවසී තස්ස පටිඝාතාය. උන්හස පටිඝාතාය. දන්සමක සවාපාතක සිරින්සක සම්පස්සාන පටිඝාතාය. යාවදේව හිරිකෝපින පටිච්චාදමුත්තම්. මෙන්න මේ විදිහට අපිට චීවර ප්‍රත්‍යවේක්ෂා බුදුරජාණන්ස් කියන මේකේ අපි සිංහල තේරුම මම මෙතන අතුලත් කරලා තියෙනවා. සිංහල තේරුම අපි සලකුවොත් පටිසංකා යෝනිසෝ චීවරම් පටිසේවාමි. මම නුවණින් සලකාගෙන සිවුරු පරිහරණය කරමි. මොකටද මේ නුවණින් පරිහරණය කරගෙන සිවුරු පරිහරණය කරන්නේ කුමක් පිණිස සලකාගෙන සිවුරු පරිහරණය කරමිද යත් යාවදෙන් සීතස්ස පටිඝාතය හුදෙක් සීතල නසන පිණිසය උන්නස්ස පටිඝාතය උෂ්ණය නසන පිණිසය දංශමකස වාතාපප සිරිච්ඡන සම්පස්සාන පටිඝාතය මැසි මදුරු අවවැස් සුලන් සර්පයන් යන මේ මොවුන්ගේ ස්පර්ශයන් වළක්වන පිණිසය යාවදේව හිරිකෝපින පටිච්චාද නැත්නම් යටත් පිරිසෙයින් ලැජ්ජාව නැතිවන ස්ථානයන් වසා ගන්න පිණිසයි. මෙන්න මේ විදිහට නුවණින් සලකගෙන මම සිරු පරිහරණය කරනවා කියන එක තමයි මේ චීවර ප්‍රත්‍යක්ෂාවේදී කියන්නේ. ඒ නිසා සිවුරක් පෙරවන වාරයක් පාසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපිට සිවුර තනිපර සිවුර වෙන්න පුළුවන් දෙපර සිවුර වෙන්න පුළුවන් අඳන සිවුර වෙන්න පුළුවන්. මේ අඩුමතරමේ අඳන සිවුර අඳින වාරයක් පාසා ඒ අඳන සිවුරේ පටිය ගැට ගන්න වාරයක් පාසා මෙන්න මේකෙන් ප්‍රත්‍යවේක්ෂාව කරන්නයි කියන්නේ. මම නුවණින් සලකගෙන මේ සිවුරු පරිහරණය කරනවා. මේ නුවණින් සලකගෙන සිවුරු පරිහරණය කරන්නේ ඇයි මම මගේ සීතල නසා ගන්න මගේ උෂ්ණය නසා ගන්න මැසිමදුරු අවැස්සුලන් සර්පයන් කියන මේ අයගේ ස්පර්ශයන් වලින් වන පීඩාවන් දුරු කරගන්න නොවැසුවහොත් ලැජ්ජාව නැතිවන ස්ථානයන් වසා ගන්න මෙන්න මේ කියන කාරණා සඳහා තමයි මම සිවුරු පරිහරණය කරන්න කියලා නුවණින් සලකාගෙන සිවුරු පරිහරණය කරන්න කියලා කියනවා එතකොට මේ වචනයක් වචනයක් පාසා විසුද්ධි මාර්ගය අපිට පැහැදිලි කරනවා මොකක්ද පටිසංකා යෝනිසෝ කියන්නේ? පටිසංකා යෝනිසෝ කියන එක පැහැදිලි කරනවා උපායේන පතේන පටිසංකාය ඤත්වා පච්ච වෙක්කිත්වාති යප්ත. උපායේන පතේන පටිසංකාය ඤත්වා. උපායෙන් ඒ සඳහා වන මාර්ගයෙන් පටිසංකාය ඤත්වා නුවණින් දැනගෙන කියලා කියන එක තමයි පටිසංකාය යෝනිසෝ කියන්නේ. පටිසංකාය යෝනිසෝ කියලා කියන්න ඕනේ වචනය පටිසංකාය යෝනිසෝ කියලා දක්වනවා. හරි. පටිසංඛාය යෝනිසෝ කියලා කියන එක තමයි පටිසංඛායුන්සෝ කියලා කියන්නේ. ඒ අනුව චීවරං කියන වචනේ ඊට පස්සේ පැහැදිලි කරනවා චීවරං පටිසංකායෝනිසෝ චීවරං පටිසේවාමි කියලා කියවහම චීවරං කියලා කියන්නේ අන්තරවාසකාදීසු යම් කිසි කියලා කියනවා. අඳන සිවුර ආදී සිවුරු අතරින් යම් කිසි සිවුරක් තමයි චීවරං කියලා කියන්නේ. ඒතකොට ඕනෙම සිවුර පෙරවන වෙලාවේදී මේ චීවර ප්‍රතිවේක්ෂාව කරන්න ඕනේ. පටිසංඛායෝනිසෝ චීවරම් පටිසේවාමි. පටිසේවාමි. පරිහරණය කරනවා. මොකක්ද පටිසේවාමි කියලා කියන්නේ? පටිසේවතිටි පරිබුඤ්ජති. නිවාසේති පරිපාරුපති. ඒකට පටිසේවති කියන වචනේ තේරුම පරිබුඤ්ජති කියන එක පරිභෝග කරනවා කියන එක. නිවාසේති නිවාසේති කියන්නේ අදිනවා කියන එකයි. පාරුපති පොරවනවා කියන එකයි. එතකොට පටිසංකායෝනි සූචීවරම් පටිසේවාමි කියන්නේ මම නුවණින් සලකාගෙන නුවණින් දැනගෙන ප්‍රත්‍යවේක්ෂා කොට අන්තරවාසකය අඳන සිවුර ආදී සිවුරු අතරින් යම් කිසි සිවුරක් පරිහරණය කරමින් පරිභෝග කරමින් හඳිමි පොරොන් කියන කාරණය තමයි පටිසංකායෝන්සෝ චීවරම් පටිසේවරම් කියන්නේ. යාවදීව සීතස්ස පටිඝාතය. මෙන්න මෙතන සීතස්ස පටිඝාතය කියන වචනට ඉස්සෙල්ලා පාලිය අපිට දක්වන යාවදීව කියන වචනයක්. යාවදීව කියලා කියන්නේ ඒක අපිට විසුද්ධි මාර්ගයේ පැහැදිලි කරනවා ප්‍රයෝජනාවදි පරිච්ඡේද නියම වචනක්. එත්තක මේ වෙහි යෝගිනෝ චීවර පටිසේවේන ප්‍රයෝජනං යදිදං සීතස්පටිඝාතාය පටිඝාතාය ඉති ආදි නයිතු විහියෝ මෙන්න මේ විදිහට විසුද්ධි මාර්ගයට දක්වනවා මොකක්ද යාවදේව සීතස්පටිඝාතාය කියන තැන මේ යාවදේව කියන වචنين අපිට කියන්නේ මොකද ප්‍රයෝජනයේ සීමාවක් දක්වනවා අපිට ප්‍රයෝජන අවදි අවදිය කියන්නේ සීමාව කියන්නේ ප්‍රයෝජනයේ සීමාවක් දක්වන මේ යාවදේව සීතස්පටිඝාතාය එතකොට සීතස්ස පටිඝාතාය ආදිය කියලා කිව්වහම මේක තමයි යෝගියෙක් මේ සිවුරු පරිහරණය කිරීමේ තියෙන ප්‍රයෝජනය. මේකත් වඩා සිවුරු පරිහරණය කිරීමේ ප්‍රයෝජනයක් නැහැ. ඒකයි කියන්නේ ප්‍රයෝජනේ සීමාවක් අපිට දක්වනවා. යාවදීන සීතස් පරිගාතය. ඒකට සීතල දුරු කර ගැනීම, උණුහස පරිගාතය, උණුසුම දුරු කර ගැනීම. දාංශමත්සව ආපාතපේ අනාදි වශයෙන් කියන මේ මේ දේවල් දුරු කරගන්න තමයි සිවුරු පරිහරණය කරන්නේ. ඊට වඩා ඊට වඩා පරිහරණය කිරීමේ අවශ්‍යතාවයක් ඊට වඩා මේක තුළ ප්‍රයෝජනයක් භික්ෂුවකට නැහැ. භික්ෂුවකට සිවුරු පරිහරණය කරලා Taman ශරීරය ලස්සන කරගන්න එහෙම නැත්නම් තව කෙනෙකුගේ ආකර්ෂණය දිනා ගන්න මෙහෙම කිසි දෙයක් සිවුර පරිහරණය කිරීමේ තුළ අවශ්‍යතාවයක් නැහැ ප්‍රයෝජනයක් නැහැ. ආවම ප්‍රයෝජනය ඒ නිසා ප්‍රයෝජනේ සීමාව මොකක්ද අපිට සීතල දුරු කරගන්න උණුසුම් දුරු කරගන්න යනාදී කියන ප්‍රයෝජන ටික තමයි දක්වන්නේ. යාවදේව සීතස්ස පටිඝාතය. සීතස්ස පටිඝාතය ආදී වචන ටික පැහැදිලි කරනවා. සීතස්ස කියන්නේ අභ්‍යන්තර ධාතු කිපීමකින් හිම නැත්නම් බාහිර ඍතු පෙරලීමකින් සිද්ධ වෙන සීතල. සීතල දුරු කරගන්නවා කියන එකයි. එතකොට සීතල දුරු කරගන්න පටිඝාතය. පටිඝාතය කියන වචනේ පැහැදිලි කරනවා. පටිහන නැත්නම් යතාහි ශාරීරී ආබාධන උපාදේති එවන් පසු විනෝදනත්තම් යම් ආකාරයකින් අපි සිවුරු පරිහරණය කරාම සීතල කියන දෙයින් ශාරීරී ආබාධයක් ඇති වෙන්නේ නැද්ද ඒ සීතල කියන දේ ශරීරයේ ආබාධයක් ඇතිවීම දුරු කරගන්න. ඒක යම් ආකාරයකට ඒ ආබාධයක් නොඋපදිනවද ඒ නොඋපදීම කියන කාරණේ ඇති කරගන්න. ඒකට තමයි සූර්ය පරිහරණය කරන්නේ. ඉතින් එතනින් පැහැදිලි කරනවා සීතබ්බාහතේහි ශරීරේ වික්කිති චිත්තෝ යෝනිසෝ පදහතින්නස්සෝ. සීතල කියන කාරණය දැඩිසේ ඇති වුනහම දැඩිසේ සීතලෙන් පීඩාවටපත් වුනහම සිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා. නුවණින් වීරිය කරන්න අසමර්ථ වෙනවා. ඒ නිසා තස්මා සීතස් කටිඝාතාය චීවරම් පටිසේවිතබ්බන්ති භගවන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සීතල දුරු කරගන්න සිවුරු පරිහරණය කරන්න කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ විනය පිටකේ මහා වග්ගපාලේ චීවර ඛණ්ඩකේ අපිට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ මේ සිවුරු අනුදොන තුන් සිවුරු අනුදොන අවස්ථාවේදී තුන් සිවුරු පිළිබඳව බුදුරජාණන් වහන්සේ පරීක්ෂණයක් කරනවා. භාග්‍යතුන් වහන්සේ හේමන්ත ඍතුවේ මුල් කාලේ අතිශය දැඩි සීතලක් තියෙන දවසක එලිමහනේ තැනක ඉඳලා බලනවා මේ ශාසනයේ කුල පුත්‍රයෙකුට තමන්ගේ සීතල කියන දේ දුරු කරගන්න කොයිතරම් සිවුර අවශ්‍යයි කියලා. භාග්‍යතුන් වහන්සේ එක සිවුරකින් ඉස්සලා ඉඳලා බලනවා. සිවුරු දෙකකින් ඉඳලා බලනවා. තව ටිකක් සීතල වැඩි වෙනු සිවුරු තුනකින් ඉන්නවා. තව ටිකක් සිවුරු සීතල වෙන සිවුරු හතරකින් ඉන්නවා. සිවුරු පැටවල් හතරක් භාග්‍යතුන් වහන්සේ සිවුරු හතරක් පරිහරණය කිරීමෙන් දැනගන්නවා මේ උපරිම කුල පුත්‍රයෙකුට අවශ්‍ය වෙන සීතල කියන එක දුරු කරගන්න සිවුරු හතරයි. සිවුරු හතර ඊට පස්සේ භාග්‍යතුන් සිවුරු තුනකට ගන්නවා අදර සිවුරු, තනිකර සිවුරු, සිවුරු කොටවල් දෙකක් දාලා දෙපට සිවුරු. ඒ යන සිවුරු කොටවල් හතරයි. ඒකවල භාග්‍යතුන් අන්න ඒ විදිහට සිවුරු පිළිබඳ පරීක්ෂණයක් කරලා භාග්‍යතුන් වහන්සේ මේ සීතල දුරු කරගන්න කුල පුත්‍රයෙකුට සිවුරු අවශ්‍යයි කියලා අනුදැනීමක් කරනවා. ඒ නිසා සිවුරු පරිභෝග කරන්න භාග්‍යතුන් වහන්සේ අනුදැනෙන්නේ මේ සීතල ආදී දුරු කරගන්න. සීතලද කරන්නේ මේ උන්හස්ස. උන්හස්ස කියන එක පැහැදිලි කරනවා අග්ගි සන්තාපස්ස කියලා. ගින්නේ නැති වෙන සන්තාපය දුරු කරගන්න. ඒ වගේම තමයි දංශ මකස වාතාතක සිරින්සක සම්පස්සානම් පටිගතාය. එතන තියෙනවා කර්ම කීපයක්. දංශ. දංශ කියන්නේ දංශන මක්ඛිකා කියලා කියනවා. ඒ කියන්නේ ඒක පැහැදිලි කරන ඔය ඇටමැස්සෝ වාගේ මැස්සෝ කියලා කියන එක. දෂ්ට කරන මැස්සෝ. මදුරුවා නෙවෙයි මදුරුවා තමයි මකසා ඒව මකසා කියලා කියන්නේ. මදුරුවන්ට තමයි මකස කියන වචනේ කියන්නේ. දංශ කියලා කියන්නේ විදින මැස්සෝ කියන්නේ. ඇට මැස්සෝ. ඒ වගේම කණ මැස්සෝ කියලා සම්නේක අපිට හම්බ වෙනවා කණ මැස්සෝ කියන වචනයක් මුණ ගැහෙනවා. ඉතින් ඒ වගේ යම් ආකාරයකින් අපිට මේ විසුද්ධි මාර්ගෙම හම්බෙනවා එතන තියෙනවා අන්දමක්ඛිකාතිපි උච්ඡන්ති කියලා කියනවා දානස කියන වචනේ පැහැදිලි කරනවා අන්දමක්ඛිකා කියලා. අන්දමක්ඛිකා කියන්නේ කඩ නැස්ස කියන ව්‍යවහාරය. නිසා මැස්සන්ට තමයි දානසා කියන්නේ. මකසා කියන්නේ මදුරුවන්ට. වාතාතප සිරින්සප වාතාතප කියන වචන දෙක බෙදෙනවා වාත ආතප වාත කියලා කියන්නේ සරජ අරජාදී බෙහෙදා. රජස් ඇති රජස් නැති යම් යම් සුලන් වාතයකින්ද. ආතප කියලා කියන්නේ සූර්ය තාපය. හිරු රැස් උෂ්ණය කියලා කියන්නේ. සිරින් සපා කියලා කියන්නේ ඒකේ සරන්තා ගච්ඡන්ති දීඝ දීඝ ජාතික සප්පාදේ කියලා කියනවා. හරි. ඉතින් ඒ දීර්ඝ ජාතික සර්පය ඒ කියන්නේ බඩගාගෙන ඇවිදින්නා වූ සර්පයන්ට තමයි සිරින් සපා කියලා කියන්නේ. එතනදී සප්පාදයෝ කියන වචනෙන් ආදිපදයෙන් අනුග්‍රහ මේ මේ සංග්‍රහ කරලා තියෙනවා. තවත් පත්තෑයන් ඒ වගේම ගෝනුස්සන් මේ වගේ සත්වයනොත් සිරින්සත් කියන වචනෙට එනිසා තුලත් කරනවා. මෙන්න මේ කියන සත්වයන්ගේ වාතාපත සිරින්සප සම්පස්සානම් පටිගතයි. ඒ අයගේ සම්පස්සය ස්පර්ශය වළක්වන්න තමයි සිල් පෙරවන්නේ. යාවදේව හිරිකෝපින පටිච්චාද නැත්තම් අවසාන කාරණේ යාවදේව හිරිකෝපින පටිච්චාද නැත්තම් යම්තාක් හිරිකෝපින හිරිකෝපින කියන පදේ පැහැදිලි කරනවා තන්තං සම්බාධානං ඒ ඒ සම්බාධ ස්ථානයට හිරිකෝපින කියලා කියනවා කියලා කියන හිරිකෝපින වචනේ පැහැදිලි කරනවා තන්තං සම්බාධ ස්ථානං කියලා එතකොට ඒ ඒ සම්බාධ ස්ථානයේ සම්බාද ස්ථානය තමයි කිරිකෝපීනී කියලා කියන්නේ. ඉතින් ඒ සම්බාද ස්ථානය විවර කරලා තිබුණොත් ලැජ්ජාව කියන කාරණේ කිපෙනවා, නැසෙනවා. නිර්ලජ්ජී භාවයටපත් වෙනවා. අන්න ඒ නිසා ලැජ්ජාව කියන්නේ හිරිය. හිරිය කෝපය භාවයටපත් වෙන හින්දා ඒ ලැජ්ජාව නැසන අර්ථයෙන් හිරිය කෝපය භාවයටපත් කරන අර්ථයෙන් ඒ ඒ සම්බාධ ස්ථානයට සම්බාධ අංගයට හිරි කෝපින කියලා කියනවා. හිරිකෝපින වචනෙන් එතකොට කියවන්නේ ඒ ඒ සම්බාධ ස්ථානය යම් යම් වසාගෙන තැබිය යුතු ස්ථාන විවර කරොත් හිරිය ලැජ්ජාව කියන එක දුර්වල නිර්වචී භාවයටපත් වෙන යම් අවයවයක් තියෙනවා නම් ඒවට තමයි කියන්නේ හිරිකෝපින කියන්නේ. ඒ හිරිකෝපිනයාගේ පටිච්ඡාද නැත්තම් වැසීම පිණිස කියලා කියන්නේ තමයි හිරිකෝපින පටිච්ඡාද නැත්තම් කියන්නේ. ඒ අනුව සිවුරු පරිහරණය කරන්නේ යාවදේව හිරිකෝපින පටිච්ඡාද නැත්තම් කියලා සඳහන් කරනවා. එතකොට පටිසංඛා යෝනිසෝ චීවරම් පටිසේවාමි යාවදේව සීතස පටිඝාතාය උන්හස පටිඝාතාය දංසු මකස වාතාතපසිරින් සර සම්පස්සානම් පටිඝාතාය යාවදේව හිරිකෝපීන පටිච්ඡාද නැත්තම්. එතකොට නුවණින් සලකාගෙන සිවුරු පරිහරණය කරනවා සීතල දුරු කරගන්න උණුසුම දුරු කරගන්න මැසි මදුරුවා අවැහි සුලම් මේ ආදීන් වන ස්පර්ශයන්ගෙන් මිදෙන්න යාවදීන හිකෝබින පටිච්චාද නැත්තම් මේ ලැජ්ජාව නැති වෙන අධ්‍යයයන් වසා ගැනීම කියන කාරණයට. ඒතර මෙතෙන්ට ඇවිල්ලා විශේෂ මාර්ගයේ තව අතිරේක විස්තරයක් පැහැදිලි කරනවා. විශේෂ මාර්ගයේ සඳහන් කරනවා. ඒක මම මෙතෙන්ට දාලා නැහැ. සඳහන් කරනවා යාවදේවාති පුන ඒතස්ස වචනං නියෝ නියත ප්‍රයෝජනාවදි පරිච්ඡේද දසනත්තම් මේ යාවදේව හිරිකෝපින පටිච්චාද නත්තම් කියන මේ කරුණු ටික බලවොත් මෙතන මේ දාංශමක්ස වාතාපක සෙරින් සම්පස්සානම් පටිඝාතාය කියලා ඉවර වෙලා පටන් ගන්නවා නැවත යාවදේව හිරිකෝපීන පටිච්චාද නැත්තම් යම් ආකාරයකින් හිරිකෝපීන පටිච්චාද නැත්තම් ලැජ්ජාව නැතිවන අවයවයන් වස වසා ගන්න පිණිස. ඒතර මෙතනදී විසුද්ධි මාර්ගය පැහැදිලි කරනවා මෙතන නියත ප්‍රයෝජන අවදි පරිච්ඡේද දසනත්තම් නියත ප්‍රයෝජන සීමාව දක්වන්න තමයි මේ යාවදේව කියලා නැවත වාරයක් කිව්වේ කියලා. මොකද්ද මේ නියත ප්‍රයෝජන සීමාව කියලා කියන්නේ? දැන් එක්තරා විදිහකට සීතස්ස පටිඝාතය, උන්හස්ස පටිඝාතය, දංශමක සවාතාතප දරිසිත සම්පස්සානම් පටිඝාතය කියලා මෙන්න මේ හේතුන් පිණිස සිවුරු පරිහරණය කරාම ඒක තුල ලැජ්ජාව නැතිවන අවයවයන් වසා ගැනීම කියන එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක නැවත වාරයක් අපිට කියන්න අවශ්‍ය නැහැ. සීතල දුරු කරගන්න, මම දුරු කරගන්න මැසි මදුරු ඔය සිසුලන් වලින් වන පීඩාවන් දුරු කරගන්න යම් කෙනෙක් සිවුරු පෙරවනවා නම් ඒ සිවුරු පෙරවා ගැනීම තුළ ලැජ්ජාව නැති වෙන අවයවයන් වැසීම කියන එක සිද්ධ වෙනවා. ඒක සිද්ධයි. නැවත කියන්න දෙයක් නැහැ. හැබැයි ඇයි ඒක ආයතරයක් දාන්නේ? ඒක තමයි නියත ප්‍රයෝජනය. නියත ප්‍රයෝජනය කියන්නේ ඒකාන්ත ප්‍රයෝජනය. මේ සිවුරු පෙරවීමේ තියෙන ප්‍රධානතම ප්‍රයෝජනය වෙන මොකක්ද? ලැජ්ජාව නැති වෙන අවයවයන් වසා ගැනීම කියන්නේ. ලැජ්ජාව නැති වෙන වේවයන් වසා ගැනීම කියන කාරණේ සිද්ධ නොවුනොත් සීතල දුරු කරගන්න උණුහුම් දුරු කරගන්න කියලා කාරණේ කොහොමද සිද්ධ කරගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේක නියත වශයෙන්ම තියෙන ප්‍රයෝජනයක් නිසා ඒ කාරණේ වෙනම යාවදී විහිකෝ පිටිච්ඡාදනත්තම් කියලා කියනවා. ඒ නිසායි අපි මේ සිංහල පරිවර්තන අපේ යටත් පිරිසෙයි. ඒක අපි සිංහල පරිවර්තනේ දාලා තියෙන යටත් පිරිසෙයින් ලැජ්ජාව නැති වෙන ස්ථාන වසා ගන්න පිරිස. ආමීන්. ඒ නිසා එහෙම කියලා විශේෂයෙන් දක්වනවා. මේක සර්වකාලික නියත ප්‍රයෝජනය ප්‍රයෝජනයේ තියෙන අවධිය නැත්නම් සීමාව දක්වන්න තමයි යාවදී දීර්ඝෝ පිටපටිච්චාරණම් කියලා අවසානෙට කියන්නේ. එහෙම නැත්නම් සීතස් පටිගතයි කියපු විතරේ ඒකත් කියවිලා තමයි තියෙන්නේ. චීවර ප්‍රත්‍යවේක්ෂාව ළඟට අපිට එන්නේ තින්දපාත ප්‍රත්‍යවේක්ෂාව. පටිසංඛය යෝනිසෝ පින්ඩපාතම් පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නිවිභූෂණාය යාව දේව ඉමස්ස කායස තිතියා යාපනාය විහිංසූ කරත්‍යා බ්‍රහ්මචර්යානුභාවය ඉති පුරාණංච වේදනම් පටිහංකාමි නවංච වේදනං උපාදිස්සාමි යාත්‍රාචමේ භවිස්සති අනවජ්‍යතාච පහසු විහාරෝචාති මෙන්න මේ විදිහට අපි පින්ඩපාතේ වළඳන් ඉස්සලා ස්වාමීන් වහන්සේලා පින්ඩපත් ප්‍රත්‍යවේක්ෂාව කරන සමහර වෙලාවට අපේ පින්නතුන් දැකලා ඇති ඒතර මේකේ අර්ථය මොකක්ද? මොකක්ද මේ පින්නපාත ප්‍රතිවේක්ෂාව කියන්නේ? එතනදී කියවෙනවා පටිසංඛා යෝනිසෝ පින්නපාතම් පටිසේවාමි. මම නුවණින් සලකාගෙන පින්නපාතේ වළඳමි. මොකටද මේ නුවණින් සලකගන්නේ? නේම දවාය. කෙලි පිනිස එහෙම නැත්නම් ක්‍රීඩා පිනිස නොවේ. න මදාය. බලමදය, ශරීර මදය වැඩි කරගන්න පිනිස නෙවේ. න මණ්ඩනාය. ශරීරය සරස ගන්න නෙවේ. න විභූෂණාය අලංකාරයේ පිණිස නෙමෙයි යාවදේව ඉමස්ස කායස තිතියා යාපනාය එහෙමනම් මොකටද මේ පින්ඩපාතේ බලන්නේ ඉමස්ස කායස තිතියා යාපනාය හුදෙක් මේ ශරීරයේ ස්ථිතිය පිණිස පැවැත්ම පිණිස ඒ වගේම විහිංසූ ප්‍රත්‍ය කුසගිනි වේදනාව දුරු කර ගැනීම පිණිස බ්‍රහ්මචර්යානුග්‍රහය බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස ඉති පුරාණංච වේදනම් පටිහංකාමි. මෙන්න මේ විදිහට පින්ඩපාතේ වැළඳුවාම පැරණි වේදනා දුරු කරගන්න පුළුවන්. නවංච වේදනා න උපාදිස්සාමි. අලුත් වේදනා උපදින්නෙත් නැහැ. යාත්‍රාචනේ භවිෂති. මාගේ ජීවිත යාත්‍රාවත් වෙනවා. අනවජ්‍යතාච භවිෂති. මගේ නිර්වද්‍ය භාවයක් වෙනවා. නිර්වද්‍ය ප්‍රතිපරිභෝජනයක් වෙනවා. පහස් විහාරෝච භවිෂති. මගේ පහස් විහරණයක් වෙනවා. විහරණයක් වෙනවා. මෙන්න මේ විදිහට පින්ඩපාතයේ පිටක් පිටක් පාසා වළඳන පිටක් පිටක් පාසා භික්ෂුවක් ප්‍රත්‍යවේක්ෂා කරනවා. එන්න මේ ප්‍රත්‍යවේක්ෂා කිරීම තුළින් තමයි අපේ මේ පින්ඩපාත චර්යාවේ තියෙන නැත්නම් පින්ඩපාතිකෙන් ප්‍රතිපරිහරණය කිරීමේ තියෙන සීලය සම්පාදනය වෙනවා. මේ නිසා මේකට කියන පච්චය සම්සිත සීලම් කියලා කියනවා. මොකක්ද පින්ඩපාතය කියලා කියන්නේ යම්කිංචි ආහාරම්. පින්ඩපාතය කියලා කියන්නේ යම්කිසි ආහාරයක්. අපිට විශේෂ මාර්ගය පැහැදිලි කරන යෝහි කෝචි ආහාරෝ බික්කුණෝ පින්ඩෝලයේන පත්තේ පතිතත්තා පින්ඩ පාතෝති උච්චති යම් කිසි ආහාරයක් භික්ෂුවගේ පින්ඩෝලයේන ඒ කියන්නේ භික්ෂුව ගෙයින් ගෙට පින්ඩ පාතියෙමෙන් පත්තේ පතිතත්ත මේ පාත්‍රයට වැටිච්ච නිසා මේකට කියන පින්ඩ පාත භික්ෂුව පින්ඩ පාතේ ගිහිල්ලා පින්ඩ පාත චපයාවෙන් ලැබිච්ච යම් කිසි භික්ෂාවක් තමන් වහන්සේගේ පාත්‍රයට වැටිච්ච නිසා පාතයට පතිත වෙච්ච නිසා මේකට පින්ඳ පාතය කියලා කියනවා. පින්දානම් පාතෝ පින්ඳ පාතෝ. පින්දානම් පාතෝ පින්ඳ පාතෝ කියලා කී වචනේ පැහැදිලි කරනවා. තත්තත් ලද්දහනම් වික්කානම් සම්නිපාතෝ සමෝහෝති උත්තමෝති. ඒ ඒ තැන්වල ලැබිච්ච වික්ෂාවන්ගේ රැස්වීම සමෝහයට තමයි මේ පින්ඳ පාතය කියලා කියන්නේ. ඒ නිසා පටිසංකහ යෝනිසෝ පිණ්ඩපාතම් පටිසීලාමි කියලා කියනවාම යම්කිසි පිණ්ඩපාතයක් යම්කිසි ආහාරයක් පරිහරණය කරමි. මොකටද පරිහරණය කරන්නේ? නේම දවාය. දවය පිනිස නෙවෙයි. දවය කියලා කියන්නේ ක්‍රීඩාව කියන එක. ඒක පැහැදිලි කරනවා. න ගාමදාරකාදයෝ විය දවත්තං කීලා නිමිත්තං පුත්තං හෝති. ගාමදාරකාදයෝ විය ගම් දරුවන් වාගේ මෙන් ගම් දරුවන් ආදීන් මෙන් න දවත්තං ක්‍රීඩා පිණිස නොවේ. කීලා නිමිත්තන්ති උත්තං හෝති. ක්‍රීඩාව නිමිති කරගෙන කියන එක තමයි මේ දවත්තං දවාය කියන වචنين කියවි කියලා කියන්නේ. එයනු කියන්නේ මොකද්ද? ගම් දරුවන්. ගම් වල ඉන්න පොඩි ළමයි ක්‍රීඩා පිණිස යම් යම් ආහාර අනුභව කරනවා. ගහකින් අඹ ගෙඩියක් කඩාගෙන ගහටම තියලා තලලා ඒක කනවා. ඉතින් විනෝදයට අඹ ගෙඩියක් කකා යනවා. මේ ගම්දරුවෝ ආහාර අනුභව කරන දෙයක්. ක්‍රීඩා පිණිස. එතකොට වික්ෂුවක් පින්න පාතේ වල දන්නේ. මෙන්න මේ කියන ක්‍රීඩා පිණිස නෙමෙයි. න මදාය. ඒ වගේම තමයි මදේ පිණිසක් නෙවෙයි. බල මදේ පුරිස් මදේ. මොනවද මේ බල මද පුරිස් මද කියන දේවල් ඇති වෙන්නේ? න මුට්ටි මල්ලාදයෝ විය න මුට්ටික මල්ලාදයෝ විය මදත්තං බල මද නිමිත්තං පෝරිස් මද නිමිත්තං ചാති උත්තං හෝති මුට්ටික මල්ලාදය මුට්ටික මල්ලාදය කියලා කියන්නේ මේ මිටින් ගහ ගන්නා මල්ල උපකාරය වාගේ අදිය. ඒකට මුට්ටික මල්ලාදය කියන්නේ මෙහෙම මිටින් ගහ ගන්න දැන් ඔය එක එක ගහ ගන්න ක්‍රීඩා තියෙන මේ වගේ. ඒතර ඒගොල්ලෝ ආහාර අනුභව කරන යාල සමහර වෙලාවට තමන්ගේ බලමදේ වැඩි වෙන පුරුෂමදේ වැඩි වෙන යම් යම් ආහාර ගන්නවා. ඒගොල්ලෝ ආහාර ගැනීම තුළ බලාපොරොත්තු වෙනවා තමන්ගේ ශාරීරික ශක්තිය වැඩි දියුණු කරනවා. මේවා වැඩි ශක්තිමත් කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට භික්ෂුවක් පින්ඩපාතේ වළඳන්නේ මෙන්න මේ මදය කියන එක බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. අනේ සකන මදාය. න මණ්ඩනාය. මණ්ඩනය කියලා කියන එක්තරා විදිහකට සරසනවා කියලා කියන එක. අලංකාරයක්පත් කරනවා කියන එක. එතකොට මණ්ඩනයේ පිණිස නෙවෙයි කියලා කියනවා. මොකක්ද මණ්ඩනයේ පිණිස නෙවෙයි කියලා කියන්නේ? න අන්තේ පුරිස අන්තේ පුරික වේසියාරියෝ විය. අන්තේ මේ වචනය අපි අන්තේ පුරිකද අන්තේ පුරිසද කියන එක බලන්න ඕනේ. අන්තේ පුරික වේශ්‍යාදී වූ. න අන්තේ පුරික වේසා වේශ්‍යාදී විය මණ්ඩලත්තම්. අන්තේ පුරික කියලා කියන්නේ අන්තපුර අන්තපුර ස්ත්‍රීන් කියන්නේ. වේශ්‍යාදී කියන්නේ වෛශ්‍යා ස්ත්‍රීන් කියලා කියන්නේ. මේ අය තමන්ගේ ශරීරය මණ්ඩණය කරන්න. ඒ කියන්නේ සරසවන්න යම් යම් ආහාර අනුභව කරනවා. ඒ අය ආහාර අනුභව කරලා මේ ශාරීරික යම් යම් කොටස් හදාගන්න ලස්සන කරගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ තුළින් බලාපොරොත්තු වෙන්නේ නිසා තමන්ගේ ශරීර අංග පිනවීම කියන කාරණය. අංගපස්සක පිනවීම කියන කාරණය. ඒකයි කියන්නේ අංග පච්චංග අංග පච්චංගානං තීන භව නිමිත්තන්ති උත්තම් හොති. ඒ අංගපසඟ පිනවීම කියන කාරණය තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට වෛශ්‍ය ස්ත්‍රීන් අන්තප්‍ර ස්ත්‍රීන් මේයි තමන්ගේ ශාරීරිය ලස්සන කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද තමන්ගේ ශාරීරිය ලස්සන වුණොත් තමයි තමන්ට බලාපොරොත්තු වෙන ආකර්ෂණයක් තමන්ට ඇති කරගන්න පුළුවන්. අන් ඒ සඳහා අංගපසඟ ලස්සන කරගන්න යම් ආහාරයක් වළඳනවා. ඒක මණ්ඩනයේ පිණිස වළඳන ආහාරයක්. ඒතර භික්ෂුවගේ පිණ්ඩපාතයේ පරිහරණය කිරීම කියන එක මේ ශාරීරිය ලස්සන කරගන්න නෙමෙයි. අනේ නිසා ප්‍රතිවේක්ෂා කරන න මණ්ඩනාය කියලා. න විභූෂණාය කියලා කියන්නේ එක්තරා විදිහකට ඒකත් සැරසීමක් කියලා කියන එක. විභූෂණයක් කියලා කියන්නේ සැරසීමක්. ත්‍රේක කොයි වායකක්ද? න නත නච්චකාදීව විය විභූෂණත්තම්. නලුවන් නැට්ටුවන් වාගේ අය තමන්ගේ ශරීරය ප්‍රසන්න කරගන්න ශරීරය පැහැපත් කරගන්න විභූෂණය කරගන්න සරසන්න අලංකාර කරගන්න යම් යම් ආහාර අනුභව කරනවා. එතකොට ඒකයි කියන්නේ ප්‍රසන්න චවි ප්‍රසන්න චවිවන්නතා නිමිත්තන්ති උත්තම හොති. ප්‍රසන්න චවිවර්ණේ කියන එක තමයි මෙතනදී මේ විභූෂණය කියන එක කියන්නේ. ඒත් කියන භික්ෂු දැන් නළුවන් නැට්ටුවන් තමන්ගේ ශරීරය විභූෂණය කරගන්න යම් විදිහකට පින්ඩපාතේ පරිහරණය කරනවාද? එතකොට භික්ෂුවගේ පින්ඩපාතේ පරිහරණය කිරීම මෙන්න මේ කියන විභූෂණේ පිරිස නෙවෙයි කියලා කියනවා. ඒ අනුව නේව දවාය න මදාය න මණ්ඩනාය න විභූෂනාය යාවදේව ඉමස්ස කායස පීතිය යාපනාය කියන කෙනතර ඒ කාරණේ එnde ඉස්සරලා මේ මේ කර්ම පිළිබඳව අතිරේක විස්තරයක් විසුද්ධි මාර්ගයක් දක්වනවා මේ නේව දවාය කියන එක න මදාය කියන එක මේ ආදී පිළිබඳව එතන කියනවා එත්ත එත්තච නේව දවායාති ඒතම් මෝහෝපනිශ්චය පහනත්තම් උත්තම් හොත් මේ නේව දවාය කියන මේ කාරණය මෝහ උපනිශ්‍රය මෝහයට උපනිශ්‍රය ප්‍රහාණය කරන්නයි කීවි කියලා න මදායාති ඒතන් දෝසුපනිශ්‍රයක් පහනත්තම් න මදාය කියන වචනය ද්වේෂයට වෙන උපනිශ්‍රේ ප්‍රහාණය කරන්නයි කීවි න මණ්ඩනායන විභූෂණායාති ඒතන් රාගූපනිශ්‍රයක් පහනත්තම් න මණ්ඩනායන විභූෂණාය කියන මේක රාගයට උපනිශ්‍රේ ප්‍රහාණය කරන්නයි කීවි කියලා කියනවා නේව දවාය න මදායාති චේතං අත්තනෝ සංයෝජන උප්පත්ති පටිසේදනත්තම් මේ නේව දවායන මදාය කියන කර්ම දෙක තමන්ගේ සංයෝජනය උත්පත්තිය වළක්වණ්ඩයි කීවි. තමන්ගේ නොයෙක් සංයෝජන ඉපදීම වැළැක්වීම පිණිසයි කීවි කියලා කියනවා. ඒ වගේම න මණ්ඩනායන විභූෂණාය කියන දෙක පරස්සති සංයෝජන උත්පත්ති පරිච්ඡේදනත්තම් දැන් නමදාය නේවදවාය නමදාය කියන එක තමන්ගේ සංයෝජන උත්පත්ති ප්‍රතිඡේදනය කරන්න නමණ්ඩනායන විභූෂණාය කියන දෙක අනෙක් කෙනාගේ සංයෝජන උත්පත්ති ප්‍රතිඡේදනය කරන්න චතුහිපි මේ කියන හතරෙන්ම චතුහිපි චේතේහි මේ කියන හතරෙන්ම අයෝනිසෝ පටිපත්තියා කාමසුකල්ලිකාන යෝගස්සච්ච පහනං උත්තන්ති වේිතකම් නුනුවණින් කරන ප්‍රතිපත්තිය තුල සිද්ධ වෙන කාමසුකල්ලිකානුയോഗයේ ප්‍රහාණය කරන්න තමයි මේ නේපදවාය නමදාය නමණ්ඩාය නයිදුසනාය කියන මේ සියල්ලම කීවි කියලා කියනවා. ඒ නිසා මෙතනදී මේ කියන්නේ එක්තරා විදිහකට කාමසුකල්ලිකානුയോഗය අතහැරලා ඒ කාමසුකල්ලිකානුയോഗය කියන මිත්‍යා ප්‍රතිපත්තිය අතහැරලා නුවණින් මේ ප්‍රතිපරිහරණය කිරීම කියන කාරණේ තමයි මෙතනදී ප්‍රකාශ වෙන්නේ කියලා කියනවා. ඒ නිසා ඒ කරුණ ටිකක් කියලා ඊට පස්සේ කියනවා යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනයි. ඊට පස්සේ පින්දපාතේ කියන්නේ පැහැදිලි කරන යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනයි. නම් මොනව පිණිසද මේ පින්දපාතේ බලදන්නේ? ඉමස්ස කායස්ස මේ කය තිතියා එක පැවැත්වීමට යාපනාය බොහෝ කාලයක් පැවැත්වීමට ස්ථිතියට පැවැත්වීම කියන කාරණා. නිමස්ස කායස්ස කියන පාදේ පැහැදිලි කරන ඊපස්සේ චතුම චතුමහා භූතිකස්ස රූපකායස් මේ සතර මහා භූත වලින් සකස් වෙච්ච රූපකය. තිතියා කියන එක පැහැදිලි කරනවා ප්‍රබන්ධ ප්‍රබන්ධත් තිතියා. එක්තරා විදිහට කියන්නේ ප්‍රබන්ධත් තිතිය කියලා කියන්නේ මේ සම්පතිය එක්තරා විදිහකට මේ ජීවිතය පැවැත්වීම කියලා කියන එක එක්තරා අසම්පතියක්. ඒක ඒක දිගටම පවතින දෙයක්. මේක සිඳුනොත් ඒ පුද්ගලයා මරණයටපත් වෙනවා. ඒ නිසා ඒ සිඳීම වළක්වන්න කියන එක තමයි තිතිය කියලා කියන්නේ. ඒ වගේම යාපනාය යාපනාය කියලා කියන්නේ යැපීම පිණිස. ඒකයි කියන්නේ පවත්තියා අවිච්ඡේදත්තං චිරකාලක් හිටත්තං. පැවැත්ම නොසිඳීම පිණිස බොහෝ කාලයක් පැවැත්වීම පිණිස කියන කාරණය. ඒතර මෙතනදී පැහැදිලි කරනවා එක්තරා විදිහකට ජීවිතීන්ද්‍රිය පවත්වා ගැනීමක් ඉදිරියට ජීවිතේන්ද්‍ර ඉදිරියට පවත්වා ගැනීම පිණිසයි මේ ආහාරය කියන අපි අනුභව කරන්නේ වළඳන්නේ කියන කාරණය. ඒකදී හරි ලස්සන උදාහරණයක් අපිට පැහැදිලි කරනවා. අපිට කියනවා ගරූපත් හම්බ මිවහි ජින්න ගරසාමිකෝ අක්ඛබ්බංජන මිව සාකටිකෝ කායසති තත්තං යාපනත්තං චේසපින්ද පතං පරිසීවති න දව මද මණ්ඩන විදුසනත්තං ගරූපත් හම්බ මිව හි ජින්න ගරසාමිතු. දි රාගියේ ගයක් අයිතිකාර පුද්ගලයෙක්. ඒ දි රාගියේ ගය කඩාන වැටෙන එක වළක්වන්න එකට රුකුල් දෙනවා. යම් යම් අපි කියන්නේ ජැක් ගහනවා. හරි. යම් යම් මුක්කු ගහනවා. එහෙම මුක්කු ගහනවා නම් අන්නේ මුක්කු ගහනවා වගේ. රුකුල් දෙනවා වගේ. අක්ඛබ්බංජන මේ වෙච්ච සාකටිකෝ. සාකටික කියලා කියන්නේ ගැල් හිමියෙක්. ගැල් පදවන්නේ. ගැල් පදවන්නේ ඒ ගැල රෝදය හිර වෙන්නේ නැතුව රෝදය අඛණ්ඩව කැරකවීම සඳහා මේකට තෙල් දානවා. අක්ඛයට අක්ඛ කියලා කියන්නේ රෝදේ මැද සම්බන්ධ වෙන තැන. ඒ සම්බන්ධ වෙන තැනට තෙල් ගල්නවා කියලා කියන්නේ. ඒකයි අකුර කියලා කියන්නේ අක්ඛ කියලා කියන්නේ. අන්න ඒ විදිහට හරියට දිරාගිය ගයක් තියෙන පුද්ගලයෙක්ගේ දිරාගිය ගයට මුක්කු ගහනවා වගේ රුකුල් දෙනවා. ගැලක් පදවන කෙනෙක්ගේ ගැලේ අකුරට එහෙම නැත්නම් ඒ මැදට තෙල් ගලනවා වාගේ කායස ටිතක් මේ කය පවත්වාගෙන ස්ථිතිය පිණිස යාපනත්තම් යැපීම් පිණිස පින්ඩපාතම් පැතිසෙලතු පින්ඩපාත පරිහරණය කරනවා න දව මද මණ්ඩන විභූෂණත්තම් දවේ පිණිස මදේ පිණිස මණ්ඩනයේ පිණිස විභූෂණයේ පිණිස නොවේ තවත් ආකාරය ටික පැහැදිලි කරනවා අපිට තවද තිතීති ජීවිතේන්ද්‍රියස්සේ තම දෙවචන. තිති කියලා කියන්නේ ජීවිතේන්ද්‍රියට වචනයක් කියලා කියනවා. තස්මා ඒ නිසා ඉමස්ස කායස තිතියා යාපනායාති යත්තාවතා. ඉමස්ස කායස තිතියා යාපනාය කියන මේයින් ඒතස්ස කායස ජීවිතේන්ද්‍රිය පවත්තාපනත්තන්ති කිව්ත්තම් හෝති තිති වේදිතම්. ජීවිතේන්ද්‍රිය පවත්වා ගැනීම පිණිස කියන කාරණය කීවා කියලා කියනවා. එනිසා මෙන්න දැන් පින්ඩපාත පත්‍ය වික්ෂාවේදී අපිට කියනවා පටිසංකායෝසු පිණ්ඩපාතම් පටිසේවාමි නේවදවාය නමදාය නමණ්ඩනාය නවිභුෂ්ණාය යාවදේව ඉමස්ස කායස්ස තිතියා යාපනං එහෙනම් කර්ම දෙකක් මේකය ස්ථිතිය පිණිස යැපීම පිණිස කියන කර්ම දෙකක් අපිට පැහැදිලි කරා විහිං සූපරතිය ඒ විතරක් නෙවෙයි තවත් තේරුමක් තවත් ප්‍රයෝජනයක් තියෙන විහිං සූපරතියක් විහිංසූ ප්‍රත්‍යා කියන එක පැහැදිලි කරනවා විහිංසා නාම jigaccha ආබාධට්ඨාන. jigaccha කියලා කියන්නේ කුසගින්නට. කුසගින්න කියලා කියන එක එක්තරා විදිහට ආබාධයක්. ඉතින් අර කාලයකට කියනවනේ මිනිස්සුන්ට තියෙන ආබාධ වෙන්නේ කුසගින්න කියන එක පිපාසයයි කුසගින්නයි මේ ආදී දේවල් විතරයි කියන්නේ. ඒ නිසා jigaccha කුසගින්න කියලා කියන එක්තරා ආබාධයක්. ඒ නිසා මේ ආබාධයක් කියන අර්ථයෙන් පීඩාවක් ඇති කරන අර්ථයෙන් jigaccha කුසගින්න විහිංසා කියලා කියනවා. තස්මා උපරමත්තම්පි ඒස පින්ඩපාතම් පටිසේවති මේ විහිංසාව එහෙම නැත්නම් මේ එහෙම jigacchaව කියලා කියන එක අපිට කියනවා මේක දුරු කරගන්න. එහෙම නැත්නම් මේක සංසිඳව ගන්න උපරි උපර උපරමත්තම් කියලා කියන වචනේ තේරුම උපසමනය කරනවා වියුක්සමනය කරනවා කියන අර්ථය සංසිඳනවා කියන අර්ථය ඒ අනුව තස්සා ඒ විහිංසු ප්‍රතියේ උපරමත්තම්පි ඒස පින්ඩපාතම් පරිසේවති මේ සංසිඳ වීම පිණිස වියුක්සමනය පිණිස පින්ඩපාතේ පරිසේවනය කරනවා වනාලේප ලේපන මේව උන්සීතාදීසු තප්පටිකාරම්භය හරියට නිකන් වනාලේපන මේව තුවාලයකට බෙහෙත් ආලේප කරනවා වගේ දැන් තුවාලයකට බෙහෙත් ආලේප කරන්නේ ඇයි? ඒ තුවාලය නිසා අපිට තියෙන ආබාධය, පීඩාව දුරු කරගන්න. ඒ පීඩාව වසා ගන්න, සංසිඳව ගන්න. ඒකට තමයි වනයේකට ආලේප කරන්න යම්කිසි බෙහෙතක්. කුසගින්න කියලා කියන ආබාධය, පීඩාව දුරු කරගන්න මේක සංසිඳව ගන්න ඒ කුසගින්නට හරියට නිකන් අර තුවාලයකට උඩින් බෙහෙත් ගලනවා වගේ මේ කුසගින්න කියන වනය දුරු කරගන්න ඒ සඳහා ආහාර කියන බෙහෙත පාවිච්චි කරනවා. උන්න සීතාදීසු තප්පටිකාරංගය හරියට උණුසුම සීතල ඇති වුනහම ඒකට දෙන ප්‍රතිකාරයක් වාගේ. තමයි මේ කියන විහිංසු ප්‍රත්‍යය. ඒ නිසා ආහාර අනුභව කරන්නේ අන්න ඒ සඳහා. විහිංසු ප්‍රත්‍යා ඒ විතරක් නෙවෙයි ඊළඟ කාරණේ බ්‍රහ්මචර්යානුග්‍රහය. බඹසරට අනුග්‍රහ කරනවා. මොකද්ද බඹසර කියන්නේ? සකල සාසන බ්‍රහ්මචර්යස්ස. සියලු ශාසන භ්‍රමචර්යාවට මග්ග භ්‍රමචර්ය මාර්ග භ්‍රමචර්යාවට කියන දෙකට අනුග්‍රහය පිණිස කියලා කියනවා. අයමයි පින්ඩපාත පරිසේවන පච්චයා කාය බලන් නිස්සාය සික්ඛාත් යාන යෝග වශයෙන් භවකම්පාර නිතරණත්තම් පටිපජ්ජනතෝ බ්‍රහ්මචර්යානුභව පරිසේවති. කාන්තාර නිතරණත්තිකා පුත්තමන් සංගය. නදී නිතරණත්තිකා කුල්ලන්දි. සමුද්ද නිතරණත්තිකා නාවාමිය. පැහැදිලි කරනවා අයංච පින්ඩපාත පරිසේවන පච්චයා මේ පින්නපාතේ පරිහරණය කිරීම හේතු වෙන්නේ තිබෙන කාය බලය. අපේ ශරීර ශක්තියක්, කාය ශක්තියක් තිබෙන. ඒ කාය ශක්තිය කාය බලය නිසා ඒක නිසාවෙන් සික්ඛාත්ත්‍ය අනුയോഗ වශයෙන් ශික්ෂා ශික්ෂාත්‍රයට අනුയോഗය. කියන්නේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවේ යෙදී වශයෙන් භවකාන්තාර නිතරණත්තම් ප්‍රතිපජ්ජන්තෝ මේ භවය කියන සංසාර කාන්තාරයෙන් එතෙර වෙන්නට පිළිපදින පුද්ගලයාගේ මෙන්න මේ කියන බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස ආහාර අනුභව කරමින් පින්ඩපාතේ පරිහරණය කරනවා. ඒ නිසා පින්ඩපාතේ පරිහරණය කරන්නේ පින්ඩපාතේ පරිහරණය කිරීම තුළින් ඇතිවන කාය බලය අසුර කරගෙන සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂා තුන වඩලා භවකාන්තාරේ ඉතිරෙන්න. වෙන මොකටවත් නෙමෙයි. ඒක හරියට නිකන් කියනවා කාන්තාර නිතරණත්තිකා පුත්තමං සම්මිය. කාන්තාරයකින් ඈතර වෙන පුද්ගලයෙකුට පුත්‍ර මාංශයක් වායි කියලා කියනවා. බුදුරජාණන්සේ පුත්‍ර මාංශ උපමාව කියලා මේ ප්‍රත්‍යපරිහරණය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විශේෂයෙන්ම සූත්‍ර පිටකයේ දේශනා කරන අපිට ඒ අතරේ අපිට දක්වන එක ප්‍රධාන උපමාවක් තමයි පුත්‍ර මාංශ උපමාව කියන එක. පින්ඩපාතේ පිළිබඳව කියන පුත්‍ර මාංශ උපමාවක්. පුත්‍ර මාංශ උපමාවක් කියලා කියන්නේ මොකක්ද? අම්මිකුයි තාත්තිකුයි දෙන්නේ තමන්ගේ කුඩා දරුවත් වඩාගෙන කාන්තාරයක් ඈතර වෙනවා. කාන්තාරය ඉතර වෙනකොට මේ දෙන්නට මේ තුන් දෙනාට අනුභව කරන්න පරිහරණය කරන්න තිබුණු මගබියදන් ආහාර කියන සියල්ල ඉවර දැන් ආහාර සියල්ල ඉවර වෙලා අම්මයි තාත්තයි දෙන මේ දරුවා වඩාගෙන තවදුරටත් කාන්තාරේ යනවා බොහෝම අපහසුයි. මේ යන අතරතුර දැන් මේ දරුවටවත් අඩුමතරමේ දෙන්න ආහාරයක් නැහැ. දරුවටවත් ආහාරයක් නැතුව මේ යන ගමනේදී දරුවා මැරෙනවා මරණයටපත් වෙනවා. දරුවා මරණයටපත් වුණාම දැන් මේ අම්මටයි තාත්තටයි දෙන්නට කරන්න දෙයක් නැහැ. දරුවා මරණයටපත් වුණා. දැන් අම්මටයි තාත්තටයි දෙන්නට හරි මේ කාන්තාරයෙන් ඈතර වෙන්න ඕනේ, යැපෙන්න ඕනේ. කිසිම ආහාරයක් නැහැ. ඉතින් ඒ වෙලාවේ අම්මයි තාත්තයි දෙන්න මේ කවුරු හරි කෙනෙක් යෝජනා කරනවා දැන් අපිට මෙතනින් ඈතර වෙන්න ක්‍රමයක් නැහැ. මෙතනින් ඈතර වෙන්න යැපෙන්න ක්‍රමයක් නැහැ කිසිම ආකාරයකින්. දැන් මේ දරුවත් අපේ මරණයටපත් වුණා. ඒ නිසා අපි මේ කාන්තාරයෙන් ඈතර වීම පිණිස දැන් මේ මරණයට පත්වෙච්ච දරුවගේ මාංශය අපි අනුභව කරගෙන අපි කාන්තාරයෙන් ඈතර වෙමු කියලා යෝජනා කරනවා. යෝජනා කරලා අර මරණයට පත්වෙච්ච දරුවගේ මාංශය අනුභව කරමින් කාන්තාරයෙන් ඈතර වෙනවා. එතකොට භාග්‍යතුන් වහන්සේ අහනවා අම්මට තාත්තට තමන්ගේ දරුවගේ මාංශය අනුභව කරනකොට ඒක බොහොම කැමැත්තෙන් අනුභව කරන්න පුළුවන්. වැඩි වැඩියෙන් අනුභව කරන්න පුළුවන්. ඍජු භාවයෙන් අනුභව කරන්න පුළුවන්ද? බැහැ. Tamanට තියෙන්නේ මේ කාන්තාරයෙන් එතර වෙනවා කියන බලාපොරොත්තු විතරයි. ඒ කාන්තාරයෙන් එතර වීම පිණිස යැපෙන්න අවශ්‍ය දේ විතරයි තම බලා ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් නෑ. ඒ නිසා Taman අකමැත්තෙන් Tamanට වෙන කරන්න දෙයක් නැති නිසා මේ මාංශය Taman අනුභව කරනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සංසාර කාන්තාරයෙන් නිතර වෙන්නේ යෝගියෙක් පින්නපාති පරිහරණය කරනවා මෙන්න මේවායි කියලා. පින්නපාතයේ තියෙන යම් කිසි දෙයකට ගිජු වෙන්නේ නැතුව ඒ ගිජු භාවයෙන් තොරව, ලෝභසිත උපදවා ගැනීමෙන් තොරව මේ පිළිබඳ ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතු පරිහරණය කරමින් මේක නොයෙක් නොයෙක් විදිහට ධාතු වශයෙන්, පටික්කුල වශයෙන් මනසිකාර කරමින් මේක වළඳන්නේ කියලා කියනවා. ආ එහෙම වළඳනවා නම් ඒක තමයි කියන්නේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහයෙන් පින්නපාත කරනවා කියන්නේ. ඒකයි කියේ කාන්තාර නිතරණත්තිකා පුත්තමන් සංගය. කාන්තාරයෙන් ඈතර වෙන්න ඒ ඈතර වීමේ අවශ්‍යතාවය විතරයි තියෙන. එහෙනම් රසවත් විදිහට මේ ආහාරයක් අනුභව කිරීමේ බලාපොරොත්තු මේ තමන්ගේ දරුවෙගේ ආහාරය දරුවෙගේ මාංශය අනුභව කරන අම්මට තාත්තට තියෙනවා. ඇති වෙන්නේ තමන්ගේ යැපීම කියන අවශ්‍යතාවය විතරයි. ඒ නිසා මේ යැපීම සඳහා පුත්‍ර මාංශයක් අනුභව කරන කෙනෙක් වාගේ පින්ඩ පාතේ ගන්නවා කියනවා. නදී නිතරණත්තික කුල්ලංගිය නදියක් තියෙන නදිය උතුරලා හාත්පස උතුරලා යනවා ගලලා යනවා දැන් මෙතනින් ඈතර වෙන්න ක්‍රමයක් නැතුව ඉන්නවා මෙතනින් ඈතර වෙන්න ක්‍රමයක් නැතුව ඉඳද්දී යම් කිසි කෙනෙක් පහුරක් හදනවා ඒ පහුරක් හදලා පහුරෙන් නදියෙන් ඈතර වෙන්න යනකොට අපිට අවශ්‍යතාවය විතර මේ නදියෙන් ඈතර වීම කියන කාරණේ මේ නදිය බොහොම සැඩයි මේක තුල අපි විනෝද වෙන්න ගත්තොත් මේ පහුර පෙරලිලා මරණයටපත් වෙනවා. ඒ නිසා ඊටාම ඉක්මනට මොන ක්‍රමයෙන් හරි එහා ගොඩට ය아가න්න තමයි අවශ්‍ය වෙන්නේ. ඊට වඩා මේක නදිය මැද්දට වෙලා ක්‍රීඩා කිරීම නෙවෙයි. අන්න ඒ වගේ තමයි ආහාරය අනුභව කරන යෝගී. තමන්ගේ භ්‍රමචර්යාව අනුග්‍රහය පිණිස මේ පින්පත් වල ගන්න. සමුද්ද නිත්තන්නත්තිකා නාවමිය. මොහොතෙන් ඈතර වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නැවක් පාවිච්චි කරනවා වගේ. නැවෙන් අපි නැවට ගොඩනැගිලා මොහොතෙන් ඈතර වෙන්නේ නැතුව යම් කෙනෙක් මොහොතට වෙලා අවගත කර කර හිටියොත් නැවේ තියෙන ඉන්ධන ආදී ඉවර වෙලා යම් මොනවා හරි දෙයක් වෙලා කුණාටු වලට අහු වෙලා විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා හැකි මොනින් පුළුවන් විදිහට කෙටිම මාර්ගයකින් සමුද්‍රයෙන් ඉතර යන එකයි කරන්න ඕනේ. මේ නිසා පින්ඳ පාති වලඳන් කියන්නේ මෙන්න මේ කියන රත්තරයාවට අනුග්‍රහ පිණිස. ඒ නිසා කියනවා විහිංසු ප්‍රත්‍යා බ්‍රහ්මචර්යානුග්‍රහය. ඉති පුරාණංච වේදනං පටිහංකාමී නවංච වේදනං උපාදිස්සාමි. මේ පින්ඩපාතේ වැළඳුවාම පුරාණංච වේදනා පටිහංකම්. පැරණි වේදනාව දුරු වෙනවා. මොකක්ද පැරණි වේදනාව කියනවා? ඒතන් ඉමිනා පින්ඩපාත පටිසේවනේන පුරාණංච jigacchā වේදනං පටිහංකාමි. පැරණි කුසගිනි වේදනාව දුරු කරගන්නවා. නවංච වේදනං අපරිමිත භෝජන පත්‍යං. තමන්ගේ පමන ඉක්මවලා වැළඳීම හේතුවෙන් ඇතිවෙන්න පුළුවන් නව වේදනාවන්. මේ නව වේදනාව නැතිවීමට උදාහරණ කීපයක් දක්වනවා. ආහාරහත්තක, අලංසාටක, తත්‍රවට්ටක, කාකමාසක, බුත්ත වමිත, බුත්ත වමිතක බ්‍රාහ්මණානඤ්‍යතරෝගී. බ්‍රාහ්මණයන් කොටස් පහක් බුදුගොස් ස්වාමීන් වහන්සේ මෙතන දක්වනවා. කවුද මේ බ්‍රාහ්මණය කොටස් පහ? අපිට කියනවා එක්කෙනෙක් ඉන්නවලු ආහාරහත්තක කියලා. ආහාරහත්තක කියලා කියන්නේ දැන් තමන් තමන් බොහෝ කොට ආහාර අනුභව කිරීමේ හේතුවෙන් තමට දැන් නැගිට ගන්න බෑ. බිම වැටිලා ඉන්නේ. ඒක බිම වැටිලා නැගිට ගන්න බැරුව ඉන්නවා. අන්න එයාට කියනවා ආහාර හත්ත කියලා. මොකද අත දෙන්න ඕනේ නැගිටින්න නැතුව කවුරු හරි අත දීලා නැගිටලා ගන්න නැතුව නැගිට ගන්න බෑ. ඒ තරම් වළඳලා ආහාර අනුභව කරලා ඒක බිම වැටිලා ඉන්නවා. අනේ ආහාර හත්තක බමුණ. අලං සාටක කියලා කියන්නේ Tamanගේ සලුව බැඳගන්න බෑ ඒ තරම් Taman ආහාර අනුභව කරලා කුස පිරලා තියෙන ගොඩාක් ලොකු වෙලා. දැන් අර සලුව තියාගෙන ඉඳ බැහැ රඳවගෙන ඉඳ බැහැ. සලුව රඳව ගන්න බැරි තරම් කුස පිරලා. අන්න එහෙම කියනකොට අලංසාටක කියලා කියනවා. తත්‍ර වට්ටක කියලා කියනවා යම් විදිහකට බොහෝ සෙයින් ආහාර අනුභව කරලා ඒක හේතුවෙන් නැගිට ගන්න බරුව එතනම වැටිලා නිදා ගන්න. කකා හිටපු තැනම වැටිලා එහෙම නිදා ගන්න බ්‍රාහ්මණයෙක්. ඒත් මෙහෙම කට්ටිය බුදුරජාණන් වහන්සේ හිටපු කාලේ අතීතයේ ඉඳලා තියෙනවා. ආහාරහත්ත කාලංසාරක තත්පරවට්ටක කාකමාසක් කියලා කියන්නේ ඒගොල්ලෝ කන කන කන කාලා කාලා කාලා කාලා මේ කුසෙන් මේ කටෙන් බඩ දක්වාම කාලා පිරලා එතන ඉඳලා පිරලා මෙතෙන්ටත් පිරලා මෙතන කටෙනුත් තව ටිකක් දාගන්න බැරි තරම්ම කන කාලා මේ කටවත් පුරවගෙන ඉන්නවා එහෙම හිටියම කාක්කෝ ඇවිල්ලා මේවට කොටලා කාක්කෝ ඇවිල්ලා ඒව ඇදලා ගන්නවලු ආන් එහෙම ගන්න තරම් කපුටන්ට අරගෙන කන්න පුළුවන් තරම් මේ මුඛද්්වාරයේ දක්වාම ආහාර අනුභව කරනවා නම් එයාට කියන කාකමාස කියලා. බුත්තවමිත කියලා කියන්නේ ආහාර අනුභව කරලා ඒවා රඳව ගන්න බැරි තරම් අපි කියන්නේ වමන යනකම් අනුභව කරනවා කියන්නේ බුද්ධවමිත. ඒතර මෙන්න මෙහෙම බ්‍රාහ්මණය වෙඳලා තිනවා අතීතයේ. හරි. ඉතින් බුදුගොස් ස්වාමීන් වහන්සේ අපිට ඒ ගැන හරි ලස්සන විස්තරයක් එතකොට අනිත් අට කතාවල මේ පිළිබඳ ඉදිරිපත් කරනවා. ආහාර හත්තක අලංසාටක පත්‍රවට කාකමාසක දුත්තමමික. මෙන්න මේ කියන බ්‍රාහ්මණයන් ඒගොල්ලෝ මේ ප්‍රමණ ඉක්මෝලා වළඳලා සතුටින් නෙවෙයි ඉන්නේ. Taman යම්කිසි වේදනාවකින් ඉන්නේ. ආහාර හත්තකකින් නැගිට ගන්න බෑ කවුරු හරි අතක් දුන්නේ නැත්නම් නැගිට ගන්න බෑ වැටෙනවා. ඒ තරම් කාලා. ඒ තරම් කාලා. අලංකාරට කියන්නේ තමන්ට සලුව තියාගෙන ඉන්න බෑ ඒක ගැළවිලා වැටෙනවා ඒ තරම් කාලා. ඒතකොට මෙන්න මේ අය පමන ඉක්මවල වැළඳීම නිසා යම්කිසි වේදනාවක් එන්නේ. ආන් ඒ වේදනාව අභිනව වේදනාවක්. ඒක ඒ ඒ ආහාරය අනුභව කරනකම් තිබු වේදනාවක් නෙවෙයි. ඒක අභිනව වේදනාවක්. ආන් ඒ නිසා ඒ අභිනව වේදනාව නවුපාදිසම් භික්ෂුවකගේ මේ පින්නපාති පරිහරණය කිරීමෙන් උන්වහන්සේ මේ අභිනව වේදනාව දුරු කරගන්නවා. ඒ වගේම තමයි මේ ඒ කාරණේ අපිට කියනවා එහෙම අභිනව වේදනාවක් නූපදිනවා කියන අදහසින් යුතුව පින්නපාතේ වළඳන්න කියන කොහොමද බෙහෙත්ජ්ජමීව ගිලානවා හරියට ගිලෙනෙක් බෙහෙතක් වළඳන්නේ ඒ බෙහෙත වළඳලා පමණ ඉක්මවල වළඳන නැගිටලා බැරි නැගිටින්න බැරි වෙන තරම් බෙහෙත් බොන්න බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි බෙහෙත් පෙත්තක් බොහෝම අකමැත්තෙන් සමහර වෙලාවට මේ කිලන් භාවයෙන් නැගී සිට ගන්න අවශ්‍යම නිසා තමයි බෙහෙත වළඳන්නේ අන්න ඒ විදිහට භික්ෂුවක් ආහාරම්භ උපරන්නේ කියලා කියන දාන වලදී. ඒකයි කියන්නේ ඉති පුරාණංච වේදනම් පටිහංකාරණි. පැරණි වේදනා, පැරණි කුසගින්න කියන වේදනාව දුරු කරගන්න. නවංච වේදනම් නව මේ අභිනව පමණ ඉක්මවල බැලඳීම වෙන වේදනාවන් දුරු කරගන්න කියන මෙන්න මේ කර්ම දෙකට තමයි පින්නපාති වළඳන්නේ කියලා කියන්නේ. මේ පිළිබඳව ඉතින් තවදුරටත් විස්තර විවරණය කරන මොකක්ද මේ ඉති පුරාණංච වේදනං පටිහංකාමි නවංච වේදනන උපාදේශාමි කියන කාරණය පැහැදිලි කරනවා අතවා යා අදුනා අසප්පාය අපරිමිත බුදුනන් නිස්සාය පුරාණ සම්පච්චේන පජ්ජනතු පුරාණ වේදනාතු විච්චති මේ අපිට එක්තරා විදිහකට පැරණි වේදනාව කියලා කියන්නේ මොකක්ද අදුනා අසප්පාය අපරිමිත භෝජන නිස්සාය මේ දැන් කාලේ වර්තමාන කාලයේ තමන්ට අසප්පායයි අසප්පාය කියලා කියන්නේ Tamanට ඒක සප්පාය නැහැ Tamanට ඒ වැළඳීම සැප නැහැ දුකක් ඒ වැළඳීම Tamanට ගැළපෙන්නේ නැහැ නොගැළපෙන වැළඳීම අපරිමිතයි කියන්නේ පමණ ඉක්මවලා අසප්පාය අපරිමිත කියන්නේ අසප්පාය අපරිමිත කියන පද දෙක එකට එකතු වෙලා තමයි අසප්පාය අපරිමිත කියන්නේ ඒ නිසා Tamanට සප්පාය නොවන අපරිමිත පමණ ඉක්මවලා භෝජන නිසාය වළඳන භෝජන නිසාවෙන් පුරාණ කම්මපච්චේ වශයෙන් උප්පජනතෝ පුරාණ වේදනාත් උච්චතේ. නිසා ඒක එක්තරා විදිහට අපේ පැරණි කර්මයේ හේතුවෙන් තමයි මේ වේදනාව තියෙන. ඒ අපි අසප්පාය ආහාර වැළඳුවේ ඒක අපේ කර්මයක්. අපරිමිත පමණ ඉක්මල ආහාර වැළඳුවේ ඒක අපේ කර්මයක්. ආන් ඒ කටයුත්ත නිසා උපදින වේදනාවක් නිසා ඒ වේදනාවට පුරාණ වේදනාව කියලා කියනවා. සප්පාය පරිමිත භෝජනේන පස්සාපච්චං විනාශෙන්තෝ ඒ නිසා භික්ෂුවක් මොකද කරන්නේ? සප්පාය භෝජනයක් වළඳනවා. පරිමිත භෝජනයක් වළඳනවා. ඒක තුළින් ඒ හේතුවෙන් අර අසප්පාය අපරිමිත භෝජනේ නිසා වෙන්න තියෙන පැරණි වේදනාවට තියෙන ප්‍රත්‍ය ඒකට තියෙන හේතුව දුරු කරනවා විනාශ කරනවා. ඒ නිසා පුරාණ වේදනම් පටිහම් කාම කියලා කියනවා. ඒ වගේම තමයි නමංච වේදන නෝපාදිස්සාමි කියලා කියන කාරණේ පැහැදිලි කරනවා. අදුනා කතන් දැන් කරන ලද අයුත්ත පරිභෝග කම්මපච්ච කම්ම උපචයන් නිස්සාය ආයතින් පජන්තුනව අයුත්ත පරිභෝග කර්ම හරි අපි සමහර වෙලාවට තියෙනවා යුක්ත පරිභෝග අයුක්ත පරිභෝග කියලා එතකොට අපිට යමක් සුදුසු පරිභෝග තියෙනවා නුසුදුසු පරිභෝග තියෙනවා එතකොට අපි නුසුදුසු පරිභෝගයක් නුසුදුසු ආහාර අනුභවයක් කරනවා නම් ඒක තුළින් අපිට අභිනව වේදනාවක් උපදිනවා. දැන් අපිට තිබ්බේ නැති වේදනාවක් නුසුදුසු ආහාර පරිහරණය කිරීම තුළින් අභිනවෙන් ඇති වෙනවා. අනේ නිසා යම්කිසි වික්ෂුවක් යුක්ත පරිභෝග වශයෙන් පස්සා මූලං අනිබ්බිත් අනිබ්බ එතකොට යම් වික්ෂුවක් යුක්ත පරිභෝගයක් කරනවා නම් ආහාර අනුභව කරන සුදුසු විදිහට ආහාර අනුභව කරනවා නම් අර අලුත් අභිනව වේදනාව උපදින්නේ නැතුයි. මම මේ විදිහට මෙතන අර්ථය පැහැදිලි කරගන්න කියනවා. එත්තාවත අයුත්ත පරිභෝග සංඝහෝ අත්තකිලමතාන යෝග පහානං ධම්මික සුඛ පරිච්ඡාගෝ ච දීපිතෝ හෝති කිවි. එතන මෙතන යුත්ත පරිභෝග සංඛ්‍යාත මේ යුතු ආහාර අනුභවයක් යුතු පරිභෝගයක් කියන එකෙන් අත්තකිලමතාන යෝගේ ප්‍රහාණය කිරීම. ඒ වගේම ධාරණක සුඛ පරිත්‍යාගයක් දැක්වුවා කියලා කියනවා. එතකොට මෙන්න මේ විදිහට අපට අතිරේක විස්තරයකුත් මේ පිළිබඳ විශුද්ධ මාර්ගයේ ඉදිරිපත් කරන එක ඒක මම සිංහලයට පරිවර්තනය කරලා ඉදිරිපත් කරන්න තරම් අපිට කාලයක් තිබෙන්නේ නැහැ ඒ නිසා අපි එහෙම ඉදිරිපත් කරේ නැහැ ඒක අතිරේක විස්තරයක් ටිකක් ගැඹුරට කරපු විස්තරයක් ඉතින් මේකේ වචනාර්ථය ටික අපි කලින් පැහැදිලි කරපු විදිහට දැනගත්තාම ප්‍රමාණවත් යාත්‍රාච මේ භවිෂ්‍යති අනවජ්‍යතාජ පහස් විහාරෝචාති කියලා අවසාන කරුණු තුනක් කියනවා මොකක්ද යාත්‍රාච මේ භවිෂ්‍යති කියලා කියන්නේ පරිමිත පරිභෝගයේන ජීවිතේන්ද්‍රිය ජීවිතේන්ද්‍රිය උපච්ඡේද කස්ස ඉරියාපත භංජකස්සවා පරිස්සයස්ස අභවතු තිරකාල ගමන සංඛාතා යාත්‍රාජමි භවිස්ති එතකොට පරිමිත පරිභෝගයේන අපි පවන දැන ආහාර පරිභෝගය කිරීමෙන් ජීවිත ඉන්ද්‍රිය උපච්ඡේද කස්ස ඉරියාපත භංජකස්සවා පරිස්සයස්ස අපිට මේ ජීවිත ඉන්ද්‍රිය සිඳ ගන්න හේතු වෙන ජීවිතේන්ද්‍රිය සිඳෙන් සිඳෙන්නා වූ ඉරියාපත මංජකස්ස ඉරියාපත විඳින්නා වූ පරිස්සස් ස්වභාවතු උපද්‍රවයක් තුරු වෙනවා. එතකොට දැන් අපි එක්තරා විදිහට අපරිමිත පමණ නොදැන ආහාර වළඳනවා නම් ඒක හේතුවෙන් අපේ ජීවිතේන්ද්‍රිය සිඳෙන්න පුළුවන්. ඒතර අපි පමණ දර ආහාර වළඳුවම ඒ පමණ නොදැන ආහාර ගලඳීම් වෙන ජීවිත ඉන්ද්‍රිය සිඳීමත් කලකිනවා. ඒ වගේම ආහාර අනුභව නොකිරීම නිසා වෙන ජීවිත ඉන්ද්‍රිය සිඳීමත් කලකිනවා. ඒ දෙආකාරයෙන්ම වෙන ජීවිත ඉන්ද්‍රිය සිඳීම කියන මරණයටපත් වීම කියන පරිස්සේ භාවයේ ඒ කියන එක්තරා විදිහට උපද්ද්‍රවය අභවතු. ඒක වැලකෙනවා. වැලකෙනවා. චිරකාල ගමන සංඛාතා යාත්‍රා කිමේ භවිෂති බොහෝ කාලයක් ශරීරේ පවත්වන්නා වූ යාත්‍රාව ශරීර යාත්‍රාව වෙනවා කියලා කියනවා යාත්‍රා කිමේ භවිෂති ඉමක්ෂ පච්චය පච්චය ආයත්ත වුත්තිනෝ කායස්සාතිපි පරිසේවති මේ ප්‍රත්‍ය ප්‍රත්‍යයට ආයත්ත පැවතීම මේ අපි කියන පින්නපාත ප්‍රත්‍යයට ප්‍රත්‍ය ප්‍රතිබද්ධ වෙච්ච මතට ඒ ප්‍රත්‍ය හා බැඳිච්චි පැවතීමක් තියෙන නිසා කය ඉදිරියට පවත්වා ගැනීම සඳහා කය මේ කයේ සිඳීම කියන එක කය මරණයටපත් වීම මරණයටපත් වීම ජීවිතේන්ද්‍රිය සිඳීම කියන කාරණය නොමැතිව ඒ කාරණය වලක්වලා අඛණ්ඩව ඉදිරියට මේ කය පවත්වන්න අපිට මේ ආහාරයෙන් ප්‍රයෝජනවත් වෙනවා ඒක කියනවා යාප්‍ය රෝගී විය තප්පච්චයන් කියලා කියනවා. යාප්‍ය රෝගී කියලා කියන්නේ යම්කිසි රෝගියෙක් ඉන්න ඒ රෝගියට යැපෙන්න පුළුවන් කියන එක යාප්‍යයි කියලා කියන්නේ. යැපෙන්න පුළුවන් රෝගියෙක්. යැපෙන්න පුළුවන් රෝගියෙක් කියලා කියන්නේ එයා අසාධ්‍ය රෝගියෙක් නෙවෙයි. ඒ වගේම සාධ්‍ය රෝගියෙකුත් නෙවෙයි. ඒ දෙකටම මැද්ද ඉන්න රෝගියට කියනවා යාප්‍ය රෝගියෙක් කියලා. ඒතර යාප්‍ය රෝගියා දැන් සමහරව ඉන්නේ සමහර ලෙඩ තියෙනවා දැන් අපි හිතමු යම් යම් ආබාධ නිසා හැමදාම මොකක් හරි බෙහෙත් පෙත්තක් හැබැයි ගන්න ඕනේ. ඒක ගත්තේ නැත්නම් අසනීප වෙන්න පුළුවන්. ගත්තාම අසනීප නොවී ඉන්න පුළුවන්. අන්න ඒ වාගේ රෝගියෙක් තමයි යාප්‍ය රෝගියෙක් කියලා කියන්නේ. ඒ යාප්‍ය රෝගියෙක් මොකද කරන්නේ හැමදාම මොකක් හරි බෙහෙතක් ගන්නවා නම්. අන්න ඒ වාගේ තමයි. ඒ බෙහෙත නොගත්තොත් ඔහුගේ රෝගය කිපිලා ජීවිතෙන් උපච්ඡේදයට යනවා. ඒ නිසා ඒ தත්ත්වේ වළක්වන්න හැමදාම මොකක්ද බෙහෙතක් අනුභව කරනවා. ආන් ඒ වාගේ තමයි වික්ෂුවක් මේ පින්ඩපාතේ පරිහරණය කිරීම තුළ ජීවිත යාත්‍රාව පවත්වා ගන්න හැකියාවල. හරියට අර යාප්‍ය රෝගයේ දිනපතා වළඳන බෙහෙතක් වළඳනවා වාගේ තමයි කියලා කියනවා. ඒ වගේම අවසාන කාරණා දෙක තමයි අනවජතාච භාසු විහාරෝච අනවද්‍ය භාවයක් ඇති වෙනවා පහස් පිරණයකුත් වෙනවා කියලා කියනවා. අනවද්‍ය භාවය කියලා කියන්නේ මොකද්ද? නිර්වද්‍යයි, නිවැරදි කියලා කියන එක. අයුක්ත පරිේෂණ පටිග්ගහන පරිභෝග පරිවර්ජනයේන අනවද්‍යතාව. අයුතු ලෙස ප්‍රත්‍ය සෙවීම, ප්‍රත්‍ය පිළිගැනීම, අයුතු ප්‍රත්‍ය පරිභෝගය කියන එක දුරු කිරීමෙන් නිර්වද්‍ය භාවයටපත් වෙනවා. පරිණිත පරිභෝගයෙන් පහස් විහාරෝ පමණ දන ආහාර පැළඳීමෙන් පහස් විහරණයක් වෙනවා. මෙන්න මේ කියන කරුණ දෙක නිසා වෙන්නේ නිර්වද්‍ය ආහාර භික්ෂුවගේ පින්නපාතේ පරිහරණය කිරීම නිර්වද්‍ය පින්නපාතේ පරිහරණය කිරීමක් වෙනවා. පහසු විහරණයකුත් වෙනවා. එතකොට ඒක තවදුරටත් පැහැදිලි කරනවා අසප්පාය අපරිමිත පරිභෝග පත්‍ය අරති නන්දි විජම්විතා විඤ්ඤූ ගරහාදී දෝසාභාවේන අනවචතා අසප්පාය අපරිමිත පරිභෝග පත්‍ය අසප්පාය භාවය අපරිමිත පරිභෝගයේ නිසාවෙන් අපිට කියනවා ඒක හේතුවෙන් අරති තන්දි විජම්බිකා මේ ආදී දේවල් ඇති වෙන්න පුළුවන් කියලා කියනවා. අරතිය කියලා කියන්නේ අරතිය කියන එක පැහැදිලි කරන්නේ එක්තරා විදිහට කුසල ධර්මයන්ගේ නොයලීම කියලා කියන එක. එතකොට තන්දි කියලා කියන්නේ අලස භාවය කියලා කියනවා. විජම්බිතා කියලා කියන්නේ අපි කියන්නේ නිකන් ඇඟමැලි කඩනවා ඈනුම් අරිනවා මේ වගේ දේවල්. එතකොට අරති තන්දි විජම්බිතා විඤ්ඤෝගරහාදී දෝෂ නුවණැත්තන් විසින් ගැරහීමටපත් කරනවා කියන්නේ. මෙන්න මේ දොස් ඇති වෙනවා අසප්පාය අපරිමිත භෝජනයේ හේතුවෙන්. Tamanට සප්පාය නැත්නම් භෝජන Tamanට පමන දැනගෙන නෙවෙයි නම් බලන්නේ හරතිය ඇති වෙන්න පුළුවන්. තන්දිය ඇති වෙන්න පුළුවන්. විජම්බිතාවය ඇති වෙන්න පුළුවන්. නුවණැත්තන්ගෙන් ගැරහීම් ලක්වෙන්න පුළුවන්. හැබැයි ඒ දේවල් අභාවයේ මේ දේවල් නොමැති වීම නිසා අනවජ්‍යතාව, නිර්වද්‍ය භාවයක් ඇති වෙනවා. සප්පාය පරිමිත භෝජන පත්‍යා සප්පාය පරිමිත භෝජන නිසාවෙන් කාය බල සම්භව වෙන කාය බලය ඇතිවීමෙන් පහසු විහරණයක් වෙනවා. තවදුරටත් පැහැදිලි කරනවා යාවදත් උදරාවදේහික භෝජන පරිවර්ජනේනවා යම් තාක් නිකන් අපි කියන්නේ බඩපුරා ආහාර අනුභව කරනවා කියන්නේ. අනේ බඩපුරා ආහාර අනුභවය කියන එක දුරු කිරීමෙන් සේයසුක පස්සසුක මිද්දසුකානම් පහනතු. සේයසුකය ස්පර්ශසුකය මිද්ද සුඛය කියන්නේ නිදා ගැනීමෙන් වෙන සුඛය. මෙන්න මේ දේවල් ප්‍රහාණය කිරීමෙන් මේ ආහාර වැළඳීම නිර්වද්‍ය ආහාර වෙනවා. චතුපච්ච චතුපංචා චතුපංචාලී චතුපංචාලෝපමත්ත ඌණ බුහුජලේන චතුවිරියාපත යෝග්‍ය භව පටිපාදනතෝ පහසු විහාරෝචමින් භවිස්ති. එතකොට අපිට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ආදානේ වළඳනකොට පිඬු හතරක් පහක් අඩුවෙන් වළඳන්නේ කියලා. තමන්ගේ කුස පිරෙන්න පිළි හතරක් පහක් අඩුවෙන් වළඳන්නේ කියලා. එහෙම අඩුවෙන් වළඳලා ඒක තුලින් චතුවිරියාපත යෝගී භව ප්‍රතිපාදන සිව් ඉරියව්වෙන් අපිට වාසය කරන්න යෝගී භාවයක් ඇති කරලා දෙනවා. පහසුවක් ඇති කරලා දෙනවා. හරි. එතකොට සාරිපුත මහරහතන් වහන්සේ දේශනා කරන මේ ගාථාවක් චත්තාරෝපංච ආලෝකේ අභිත්වා අභුත්වා උදකම්පිවේ අලංපාස විහාරාය පහිතත් පස්සේ ආලෝක හතර පහක් පිඩු හතර පහක් වළඳන් නැතුව වතුර ටික බලනවා ඒක පිරෙන්න. එතකොට අලම් පහසු විහාරය පහසු විහෙරණ පිණිස ප්‍රමාණවත්. පහිතත්තස වික්කුණු. නිවනට යොමු වෙච්ච සිත ඇති භික්ෂුවකට තමන්ගේ පහසු විහෙරණයට ඒක ප්‍රමාණවත් කියලා කියනවා. දානේ බලනකොට කුස පිරෙන්න පිටු හතරක් පහක් ඉතිරි වෙන්න දානේ බලනවා. බලඳලා ඒ හතර පහ පිරෙන්න පෑන් වලනවා. ඒකට දැන් මේක එහෙම කිව්වම සමහර වෙලාවට හිතන්න පුළුවන් හරි බත් වලදනවා පිටු හතරක් පහක් ඉතිරි වෙන්නේ ඊටු ටිකට කැවිලි වලදනවා. එහෙම වෙන්නේ නෙවෙයි මේ කියන්නේ බත් කැවිලි සියල්ලගෙම එකතුව අතුරුපස වලදනවා නම් ඒ සියල්ලම එකතුව තමයි කුස පිරෙන්න පිටු හතරක් පහක් තියෙන ඉඩක් ඉතුරු කරලා අර සියල්ලම වලදලා නතර කරලා ඊටු ටිකට පෑන් ටිකක් වලදනවා. එතකොට අන්න අර බඩ පුරා වැළඳීමෙන් වන සිව් ඉරියව්වෙන් වාසය කරන්න දෙන අපහසුතාවය දුරු වෙනවා පහසු වෙන්නේ නැතුනවා. ඒ නිසා ඒක පහසු විහාරෝ කියලා කියනවා. ඒතර මෙන්න මේ විදිහට අපිට පින්නපාත ප්‍රතිවේක්ෂාව තියෙනවා. ඉතින් අපි අද දවසේ කාලය 6:00ම පහ වුණා ඇත්තම. ඒ නිසා අපිට තව තියෙනවා සේනාසන ප්‍රතිවේක්ෂාව, ගිරාම් පච්චේබේසක පරිස්කාර ප්‍රතිවේක්ෂාව කියලා දෙකක් අපිට පැහැදිලි කරන්න තියෙනවා. ඉතින් අපි තාමත්ම කෙටියෙන් මේ දෙකක් අපි පැහැදිලි කරගෙන ගියොත් අපි අද දවසේ දේශනාව සම්පූර්ණ වෙන නිසා අපි තාමත් කෙටියෙන් ඊ ගැන පැහැදිලි කරන්නම් විස්තරයක් අවශ්‍ය කෙනෙකුට අපි ඒ විස්තරය කරන්න බලාපොරොත්තු වෙනවා. සේනාසන ප්‍රත්‍යවේක්ෂාව පැහැදිලි කරන්නේ සේනාසන ප්‍රත්‍යවේක්ෂා පාඨයේ බුදුරජාණන් දේශනා කරන පටිසංඛායෝන්සෝ සේනාසනම් පටිසේවාමි යනාදී වශයෙන්. මේකේ චීවර ප්‍රත්‍යවේක්ෂා පාඨයට වඩා වෙනස් තියෙන්නේ යාවදේව හිරිකෝපින පටිච්ඡාදනත්තම් කියන තමයි චීවර ප්‍රතිවේක්ෂාවේ කියේ මෙතන කියන්නේ යාවදේ උත්පරිශ්‍රේ වෙනවද පරිසරලානාරත්තා. ඒතර නුවණින් නිතුව නුවණින් සලකාගෙන සෙනසුන් පරිහරණය කරනවා මොකටද සීතල දුරු කරගන්න, උණුසුම දුරු කරගන්න, මැසිමදුරු අවශ්‍යසුලං සර්ප ආදීන්ගේ ස්පර්ශයන් වළක්වගන්න උතු පරිශ්‍රේ විනෝදනත්තන්. ඍතුන් විපර්යාසයෙන් සිදුවෙන ආබාධයන් පීඩාවන් වළක්වගන්න පටිසල්ලානාරමත්තන් පටිසල්ලානාරාමයේ පිරිස. ඒ කියන්නේ විවේකයෙන් වැඩ වාසය කිරීම පිරිස. මෙන්න මෙහෙම සෙනසුන් පරිහරණය කරනවා කියලා කියනකොට සේනාසන කියන වචනේ අපිට පැහැදිලි කරනවා. සේනංච ආසනංච. සේන කියලා කියන්නේ අපි නිදා ගන්න තැනට. ආසන කියලා කියන්නේ ඉඳ ගන්න තැනට. ඒතර නිදා ගන්න ඉඳ ගන්න දේවල් එකතු කරලා ඒවට සේනාසන කියලා කියනවා. ඒතර උතුපරිච්ඡේ විනෝද රත්තං පටිසල්ලානාරාමත්තං කියන වචන දෙක විතරයි අපිට මෙතන කතා කරන්න තියෙන්නේ. පරිසානත්තේන උතුයෝ උතුයේව උතු පරිසයෝ කියලා කියනවා. එතකොට එක්තරා විදිහකට අපට පරිසහනයක් පරිසහනයක් කියලා කියන්නේ පීඩාවක්. එක්තරා විදිහකට තමන්ව පෙළනවා කියන එක තමයි පෙළන අර්ථය කියන එක තමයි මේ පරිසහනත්තය කියලා කියන අභිභවනී කරන අර්ථය කියන එක. ඍතුව විසින් පුද්ගලයන්ගේ සුඛ විහරණය කියන එක අභිභවනය කරනවා. අන්න ඒකට කියනවා උතු පරිශ්‍රය කියලා. එතකොට සමහරට දැඩි උෂ්ණය වෙන්න පුළුවන්, දැඩි වර්ෂාපතනය වෙන්න පුළුවන්, සීතල වෙන්න පුළුවන්. මෙන්න මේ කියන ඍතුව විසින් පුද්ගලයන්ගේ යම් කිසි විදිහකට සුඛ පරිහරණය කියලා කියන එක මඩිනවා නම් ඒක යම් කිසි විදිහකට පාලනයකටපත් කරනවා නම් පෙළනවා නම් ඒකට කියනවා පුතු පරිශ්‍රයක් කියලා. අන්නේ උතුපරිස්සය ඍතු විපර්යාසය නිසා ඇතිවන මේ පීඩාව කියන එක දුරු කරගන්න. පටිසල්ලානාරමත්ත පටිසල්ලානාරමත්ත කියලා කියන්නේ එක්තරා විදිහකට විවේකී භාවය කියලා කියනවා. ඒකයි කියන්නේ යෝ ශරීරාභාද චිත්ත වික්කේපකාරෝ අසප්පායෝ උතුසේනාසන පරිශේකණයන විනෝද උපපති. ශරීර ආබාධ චිත්ත වික්කේපකාරෝ අසප්පායෝ උතු ශරීරයේ ආබාධ ඇතිවන සිත වික්ෂිප්ත භාවයටපත් කරන අසප්පාය ඍතුව සේනාසන පරිසේවණයෙන් විනෝදේ තබ්බෝ හොති. සේනාසන පරිහරණය කිරීම දුරු කරන්නේ. තස්ස විනෝද නැත්තම් ඒ දුරු කිරීම පිණිස ඒකී භව සුඛක් පංචාත උත්තමති. ඒකී භවයේ සුඛය පිණිස තමයි මේ සේනාසන පරිහරණය කරන්නේ. එතකොට සුදුසු සෙනසුනක් නොමැති වික්ෂුවට ඒක හේතුවෙන් තමන්ගේ ශරීරයට ආබාධ ඇති වෙනවා. සිත වික්ෂේප භාවයටපත් වෙනවා. මෙන්න මේවා දුරු කරගන්න සුදුසු සීනාසන පරිහරණය කරනවා නම් ඒක පරිහරණය කිරීම කියනවා උතු පරිස්සය විනෝද නැත්තම්. උතු පරිස්සය දුරු කර ගැනීම පිණිස පටිසල්ලාන ආරාම නැත්තම් පටිසල්ලාන ආරාම කියනවා. පටිසල්ලාන කියන වචනේ තේරුම විවේක සුවේ කියලා කියන එක. ඒතර විවේකයෙන් ඉන්නවා කියන එක තමයි පටිසල්ලාන ආරාම කියලා කියන්නේ. මේ විවේකයෙන් ඉඳීම පිණිස කියන එක තමයි පටිසල්ලාන ආරාම නැත්තම් කියලා කියන්නේ. ඉතින් ඒක තවදුරටත් පැහැදිලි කරනවා කාමංච ඒකාන්තේ සීත පටිඝාපාදිනාව උත්පරිශ්‍ය විනෝදරං උත්තමේව සීතල දුරු කර ගැනීම කියලා කියන කාරණයෙන් උතුපරිශ්‍රී විනෝදනය කියන එක කීවම තමයි. අර චීවර පරිභෝගය කියන එක මතක නම් චීවර ප්‍රතිවේක්ෂා විදිය අපි කිව්වා. සීත සීත ප්‍රතිඝාත ආදී කියලා කිව්වම හිරිකෝපින පටිච්චාදන කියන එකත් කියවිලා. හැබැයි හැබැයි එහෙනම් ඇයි අලුතෙන් කියන්නේ හිරිකෝපින පටිච්චාදන නැත්තම්? ඒක තමයි නියත ප්‍රයෝජනය. අන්න ඒ වාගේ මේ සේනාසන පරිහරණයට ආවහම සීතස් පටිඝාතය උන්නහස පටිඝාතය කියලා කිව්වහම උතුපරිස්සය විනෝදනය කියන එක කියවිලා ඉවරයි. ඒක තමයි කියන්නේ සීතල දුරු කරගන්න උණුසුම් දුරු කරගන්න කියලා. හැබැයි ඇයි ඒක අයසරයක් කියන්නේ? නැවත වාරයක් කියන්නේ ඒක තමයි නියුත ප්‍රයෝජනය. ඒ නිසා උතුපරිස්සය විනෝදනය කියලා කියන එක මේ සේනාසන පරිහරණය කිරීමේ නියත ප්‍රයෝජනය. ඒ නිසා ඒක නරකක් වෙනවා. මේ විදිහට කියලා අපිට පැහැදිලි කරනවා ඊට පස්සේ තවදුරටත් පැහැදිලි කිරීමක් කරනවා උතු කියන එක දෙආකාරයි කියලා කියන. උතු නෑ උතු කියන එක උතුම තමයි උතු ඒ උතු කියලා කියන. ඊට පස්සේ කියන පරිස්සයෝ. පරිස්සය කියලා කියන එකෙම තමයි පීඩාව කියලා කියන එක දෙආකාරයි කියලා. මොකද්ද? පාකට පරිස්සයෝච පටිච්චම පරිස්සයෝච. ප්‍රකට පීඩාවන් තියෙනවා අප්‍රකට එහෙම නැත්නම් වැසුණු පීඩාවන් තියෙනවා. යම් භික්ෂුවක් සෙනසුනක ඉන්නකොට ප්‍රකටව තියෙන පීඩාවන් තමයි තමන්ට සිංහයෝ ව්‍යාග්‍රවාදී සත්තු ඇවිල්ලා තමන්ට වන පීඩාවන්. ඒවා ප්‍රකටයි. හැබැයි ඒ වගේම අප්‍රකට පීඩාවන් තියෙනවා. රාගය තියෙනවා, දෝෂය තියෙනවා, මෝහය තියෙනවා. මේවා. ඒ නිසා අපරිගුත්‍යාච අසප්පාය රූප දස්සනාදීනාච ආබාධන් න කරන්ති. යම් සේනාසනයක ඉන්නවනම් ඒකෙන් මේ අසප්පාය රූප දැකීම් ආදියකින් ආබාධයක් ඇති වෙන්නේ නැත්නම් ආන් ඒ සේනාසනය ඒ බව දැනගෙන භික්ෂුව නුවණින් පරිහරණය කරන්නයි කියනවා. ආන් එතකොට තමන්ට මේ සේනාසනේ ඉන්නකොට තමන්ට අසප්පාය රූප දැක්වීම ආදියක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා පරිස්සේ විනෝදයක් සිද්ධ වෙනවා. ඒ නිසා සිංහ ව්‍යාග්‍රාදී ප්‍රකට පරිස්සයෙන් තමන්ට වැළකෙනවා. රාග ආදී රාග දෝෂ ආදී අප්‍රකට පරිස්සයෙන් තමන්ට වැළකෙන්න කියාවක් වෙනවා. ආන් ඒ පරිස්සේ දුරු කරගන්න පුළුවන් නිසා උතු පරිශ්‍රය විනෝදනත්තං කියන කාරණය ඍතු පරිශ්‍රය දුරු කර ගැනීම කියන කාරණය නෝනින් සලකලා සෙනසුන් පරිහරණය කරන්න කියලා කියනවා. අවසාන ප්‍රත්‍යවේක්ෂාව තමයි ගිලානපච්ච දේශජ පරික්කාරම් කියලා කියන එක. ඒකත් අපි දන්න දෙයක්. ගිලන්පස දෙහෙත් පිරිකර කියලා කියන එක. ඉතින් ගිලානපච්චය කියන වචනේ හැදින ආකාරය පැහැදිලි කරනවා. ඒකත් කියන්න යන්නේ නැහැ. ඉතින් බෙහෙත් දෙන යම්කිසි විසක්ක කියලා කියන්නේ වෛද්‍යවරයෙක් බෙහෙත් දෙන කෙනෙක්. ඒ බෙහෙත් බෙහෙත් දෙන කෙනෙක් අනුදනපු දෙයට කියනවා බෙහෙත්ජ්ජය කියලා. එතකොට විලාන පච්චය කියලා කියන්නේ සප්පාය වෙන යම්කිසි රෝගයක් දුරු කරගන්න හේතු වෙන දෙයක්. ගිලාන පච්චය. බෙහෙත්ජ්ජය කියලා කියන්නේ වෙදෙක් අනුදන පුදයක්. ඒ නිසා ගිලාන ප්‍රත්‍ය කියලා කියන එක එක්තරා විදිහට බෙහෙත්ජ්ජයකුත් වෙනවා. ඒ නිසා ගිලාන පච්චය බෙහෙත්ජ්ජක් කියලා කියන එකට. ඒ නිසා යම්කිසි ගිලනෙකුට සප්පාය වෙන බෙහෙත් පිළිස් පාවිච්චි කරන්න පුළුවන්. ගිතෙල් වෙන්න පුළුවන්, මීපෙනි වෙන්න පුළුවන්, සතුරු වෙන්න පුළුවන්. මෙන්න මේවා දේවල් තමයි ගිලානපච්චේ බෙහෙසජ කියලා කියන්නේ. ඒකට අකට පරික්කාර වචනයකුත් තියෙනවා. පරික්කාර වචනේ තේරුම මොකක්ද? පරික්කාර කියන වචනේ තේරුම කීපයක් තියෙනවා. සප්තහි නගර පරික්කාරයේ කියන ආදි වශයෙන් කියවම ඒකට පිරිවර කියන අදහසක් තියෙනවා පරික්කාර කියන වචනේ. රතෝ සීල පරික්ඛාරෝ ඥානක්කෝ චක්කවිරියෝ කියන තැන්වල පරික්ඛාර කියන වචනේ අලංකාර කියන අර්ථයක් තියෙනවා. යෝචකෝ ඉමේ පබ්බජිතේන ජීවිත පරික්ඛාරා සමුදානේ තබ්බෝ කියන යන තබ්බා කියන මේ ආදී තැන්වල සම්භාරයේ එකතුව කියලා කියන එක පරික්ඛාර කියන්නේ. ඒතර මෙතනත් ගිලානපච්චේ බේසජි පරික්ඛාර කියන තැන පරික්ඛාර කියන වචනෙන් කියන්නේ සම්භාරයක් පරිවාරයක් කියන අර්ථය කියලා කියනවා. ඒ නිසා ඒ ගිලන්පසේ කියලා කෙනෙක් තංහි ගිලානපච්චේ බෙහෙසජනේ ගිලන්පත ගිලන්පස බෙහෙත කියලා කියන එක. ජීවිතස්ස පරිවාරෝපි හෝති ජීවිතයේ පරිවාරයක් වෙනවා. ජීවිත නාශකාවාදපත්ත්‍ය අන්තරං අදත්තා රක්ඛනතෝ සම්භාරෝපි. ජීවිතේ නාශනය කරන ආබාධයේ උත්පත්තියෙන් අන්තරං අදත්තා අතරක් දෙන්නේ නැතුව රක්ඛනතෝ රක්ෂණ නිසා සම්භාරයක් කියලා කියනවා කියලා කියනවා. යතහ චිරං පවත්තති දේවමස්ස කරන භවතු තස්මා පරික්කාරතු. ඉතින් මේ ජීවිතය කියන එක බොහෝ කාලයක් පවත්වන්න අපට හේතු වෙන ආරක්ෂාවන් සම්භාරයක් තමයි මේ ගිලන්පස බෙහෙත් පිළිකර කියලා කියන්නේ. ඒ නිසා ඒක පරික්කාර කියලා කියන කියන වචنين අදහස් කරනවා කියනවා. මෙන්න මේ ගිලානපච්චේ බෙහෙසජ්ජ පරික්කාරය කියලා කියන එක නිසා එක්තරා විදිහට ජීවිත පරික්කාරම් කියලා කියන ජීවිතයේ රැකීම පිණිස තියෙන පරිවාරයක් තමයි ගිලානපච්චේ බේසජ්ජය කියන්නේ. ඒ නිසා ඒකට ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරම් කියලා කියනවා. ඒවා පරිහරණය කරනකොට අපි ප්‍රත්‍යවේක්ෂාවක් කරනවා යෝ අපි ඒ ගිලානපච්චේ බේසජ්ජ පරික්කාර පාඩේ අතර මෙතෙන් දාලා නැහැ. පටිසංඛා යෝනිසෝ ගිලානපච්චේ බේසජ්ජ පරික්කාරම් පටිසේවාමි යාවදේව uppannānaṁ veyyābādhikānaṁ vedanānaṁ patighatāya abhyāpajja paramatāyāti කියලා තමයි කියන්නේ. uppannānaṁ veyyābādhikānaṁ vedanānaṁ patighatāya. uppannā uppannānaṁ උපදින්නා වූ ජාතානං භූතානං නිබ්බත්තානං කියන්නේ උපදින්නා වූ කියන අර්ථය. වෙය්‍යාබාධිකානම් වෙය්‍යාබාධ කියලා කියන්නේ ධාතු කිපීමකින් වෙන්න පුළුවන් යම් යම් නොයෙක් නොයෙක් ආකාරයකින් කුට්ට ගණ්ඩ පීලකාදී කුෂ්ඨ, ගණ්ඩ, ගෙඩි, බිබිලි මේ ආදී යම් යම් ආබාධ තියෙනවා නම් ඔය ඕනේ ආබාධයක් වෙයි ආබාධ කියලා කියනවා. වේදනා වේදනා කියලා කියන්නේ දුක්ඛ වේදනා, අකුසල විපාක වේදනාවක්. ඒකට මේ ආබාධ දුක් වේදනා කියන දේවල් දුරු කරගන්න අභ්‍යාපජ්ජ පරමතාය අභ්‍යාපජ්ජ කියන වචනේ තේරුම නිදුක් කියලා කියනවා. දැන් නිදුක්ක පරමතාය කියලා කියනවා. ඒ කියන්නේ යාවතම් දුක්ඛං සබ්බම් ප්‍රහීනං හෝති යම්තාක් මේ දුක ਸਰවාකාරයෙන් ප්‍රහීන වෙනවද අං ඒ දක්වා ඒ සඳහා කියන එක තමයි අභ්‍යාපජ්ජ පරම්පරාව. සග්ගිරන් පසක් පරිහරණය කරනකොට uppannānaṁ veyyābādhikānaṁ vedanānaṁ patigātāya අභ්‍යාපජ්ජ පරම්පරායාති කියලා ප්‍රත්‍යවේක්ෂා කරනවා. එතකොට මේ ගිලම්පස පරිහරණය කරන්නේ මම මේ නුවණින් මේ ගිලම්පස පරිහරණය කරනවා. මේ නුවණින් ගිලම්පස පරිහරණය කිරීම කුමක් පිණිසද පරිහරණය කරන්නේ? හුදෙක් ව්‍යාබාධයන්ගෙන් මේ වෙය්‍යාබාධ වලින් උපදින්නා වූ වේදනාවන් නැසන පිණිස පරම නිදුක් නිදුක් භාවයේ පිණිස කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා ගිලන්පස පරිහරණය කරන්න කියලා මෙන්න මේ විදිහට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන මේ සිව්පසය අපිට ප්‍රත්‍යවේක්ෂා නුවණින් යුතුව පරිභෝග කරනවා නම් ආන් ඒ නුවණින් යුතුව පරිභෝග කිරීම ඒකට කියනවා පච්චේ සම්නිසිත සීලම් කියලා. ඒකයි කිය සංකේපිතෝ පටිසංකායෝන්සෝ පච්චේ පරිභෝග ලක්ෂණං පච්චේ සම්නිසිත සීලම්. ඒ නුවණින් යුතු නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රත්‍ය පරිභෝග කිරීමේ ලක්ෂණය ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කියනවා. පච්චේ සම්නිසිත සීලං කියන වචනේ පැහැදිලි කරනවා චීවරාදීහි යස්මාතේ පටිච්ච නිස්සාය පරිවිද්‍යමානා ප්‍රාණෝ අයන්ති පවත්තන්ති තස්මා පච්චයාරුචන්ත. පත්‍ය කියන වචනේ කියන්නේ චීවරාදී සිව්පසයට. තේ පච්චේ සම්නිසිතන්ති පච්චේ සම්නිසිත. ඒ ප්‍රත්‍යේ ඇසුරු කරගත් නිසා ඒකට ප්‍රත්‍ය සම්නිසිත කියලා කියනවා. ඒ නිසා ප්‍රත්‍ය ඇසුරු කරගත් සීලයට කියනවා පච්චේ සම්නිසිත සීලය කියලා. ඒ යනවා අපි කතා කරන් තියෙන්නේ සීල නිර්දේශයේ සීල යටතේ ප්‍රාතිමොක්ෂ සමර සීලය, ඉන්ද්‍රිය සමර සීලය, ආජීව පරිශුද්ධ සීලය, අදාපි කතා කළ අවසන් ප්‍රත්‍ය සම්නිසිත සීලය. මෙන්න මේ කියන සිව්පිරිසුදු සීලයෙන් අපි සංවර වෙනවා නම් අන්න ඒ පුද්ගලයා සීලේ ප්‍රතිත්තර කියන තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේ සීලය සංවර කරගන්නේ කොහොමද? මේ සීල සම්පාදනය සිද්ධ කරගන්නේ කියන කාරණේ පිළිබඳව තවදුරටත් ඉදිරියට අපිට විශේෂ මාර්ගයේ පැහැදිලි කරනවා. ඒව මේ තස්මින් චතුත් විදේ සීලේ සබ්දාය පාතිමුක්ඛ සංවර සංවරු සම්පාදේ තබ්බ යන ආදී වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පාදනය කරගන්නේ කොහොමද? ඉන්ද්‍රිය සංවර සීලය සම්පාදනය කරන්නේ කොහොමද? යනාදී වශයෙන් පැහැදිලි කරනවා. ඉතින් අපි ඊළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වෙන නිසා අපි කොහොමද මේ සිව් පිරිසුදු සීලය සම්පාදනය කරගන්නේ? ඒ එකිනෙක සීලය සම්පාදනය කර ගැනීම සඳහා අපි අපිට තියෙන්න ඕන ඉන්ද්‍රිය ධර්මයන් මොනවද? වැඩෙන ඉන්ද්‍රිය ධර්මයන් මොනවද කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ දක්වා අද අපි ටිකක් වැඩිපුර කාලයක් පැහැදිලි කරලා මේ සමස් සම්පූර්ණ ප්‍රතිසංශිත සීලය පැහැදිලි කරලා අවසන් කරන්න. ඉතින් අපට හැකි පමණින් විසුද්ධි මාර්ගයේ තුල පැහැදිලි වෙන මේ කර්ම කාරණා ඉදිරිපත් කරන්න. ඒ පැහැදිලි කිරීම තුළ යම් ආකාරයෙන් කාට හරි අපහැදිලියක් වෙනවා අපිට ඒදී තවදුරටත් පැහැදිලි කරන්න පුළුවන්. ඒ නිසා ප්‍රත්‍යසනිෂ්ඨ සීලය කියන පැහැදිලි කිරීමත් අපි අවසන් කරමින් මේ සිව් පිරිසුදු සීලය පිරිසුදු කරගෙන නුවණින් නුවණින් යුතුව සමාධිය වඩලා වේදසුන් වඩලා නිවන් සාක්ෂාත් කරගන්නට මේ නිවන් මාර්ගය විසුද්ධි මාර්ගය අමත පදන් කියන මේ නිවනට මඟ හැම සියලු දෙනාටම විවර කර ගැනීමට ලැබේවා සරසේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ආශිර්වාදයක් සමගින් අදත් අපි මේ වැඩසටහන સમાප්ත කරනවා යම් කෙනෙකුට ප්‍රශ්නයක් මොනවා හරි අහන්න තියෙනවා නම් අපහැදිලි දැන පැහැදිලි කරගන්න තියෙනවා නම් අපි අපිට හැකි ආකාරයෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අවකාශයකට මෙන් අදටත් මේ පැහැදිලි කිරීම අවසන් කරනවා. මම සියලු දෙනාටම තෙරුවන් සරණයි. ගරුතර ස්වාමීන් වහන්සේ නිමිත්ත යන්නේ යමකගේ සිත තුළ යම් චේතනාවක් ක්‍රියාත්මක ශක්තියක් සහිත ඇතිකල හැකි ඇතිකල හැකි කායික හෝ වාචික හෝ බාහිර කර්මයක් හැසිරීමක් කියලිකි. වශයෙන් හැඳින්වෙන්නේ හැකිද බුදුදහමට අනුව නිමිති ඇති කර ගැනීම යම් ආකාරයක අසංගලයක්ද බුදුදහම යම් කරුණක් ගැන නිමිති නොගෙන නුවණින් විමසා බැලීම සුදුසු බව දේශනා කළ බවක් වැටහි. නිමිති ගැනීම අඥානයේ සතු ලක්ෂණයක්ද සතර පිරිනිවන් ගැටෙන බැවින් නිමිත්ත යන්න වෙන අදහස නිමිත්ත යන්නේ අදහස ගැන යම් ප්‍රමාණ අතිරේක පැහැදිලි කිරීමක් කරන නිසා ඉල්ලනවා කියනවා භාවනා වේදීද උග්ඝහ නිමිත්ත ප්‍රතිපහා නිමිත්ත වශයෙන් දක්වා භාවනා වැඩෙන ආකාරය දක්වන නිමිති පෙන්වා දී ඇත. නිමිත්ත කියන වචනයේ තේරුම හේතුවක් කියන අදහස. නිමිත්තක් කියලා කියන්නේ හේතුවක්. කාරණයක් කියලා කියන්නේ. යමකට හේතු වෙන දෙයක් තමයි නිමිත්තක් කියලා කියන්නේ. එතකොට නිමිත්ත කියන වචනය නොයෙක් නොයෙක් තැන මේ හේතුව කියන අර්ථයෙන් නොයෙක් නොයෙක් විදිහට ඉදිරියට එන්න පුළුවන්. දැන් අපි න නිමිත්තක් ගාහි හෝති නානු ව්‍යඤ්ජනක් ගාහි හෝති කියපු තැන කියන්නේ මේ රාගයට, ද්වේෂයට ආදී කෙලෙස් ඉපදීමට හේතුවක් වන දෙයක් නිමිත්තක් කියලා කියනවා. න නිමිත්තක් ගාහි හෝති කියලා කියන්නේ කෙලෙස් ඉපදීමට හේතුවක් වන නිමිත්තක් ගන්න එපා කියලා කියනවා. එතකොට තවත් තැනකදී අපිට කියනවා දැන් බුදුරජාණන් වහන්සේ නිමිති ගන්න නිමිත් සතර පෙර නිමිති කියලා කියනවා. සතර පෙර නිමිති කියලා කියන තැන නිමිති කියන්නේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේට මහවිනික්මන් කරන්න හේතුවක් වෙච්ච කරුණු හතරක්. ඒ නිසා ඒක නිමිති කියලා කිව්වා. උග්ඝහ නිමිත්ත, පටිභාග නිමිත්ත කියලා කියන්නේ අර්පණා සමාධියක් උත්පාදනය කරන්න පූර්ව භාග හේතුවක්. ඒ නිසා ඒක නිමිත්ත කියලා කියනවා. ඒතර මේ නිසා නිමිත්ත කියන වචනයේ තේරුම ගත්තොත් යමකට හේතුවක් කියලා කියන්නේ. ඒ හේතුවක් කියන අර්ථය ඒ ඒ තැනදී වෙන වෙන විදිහට නොඑක් නොඑක් විදිහට යෙදලා තියෙනවා. ඒතර බුදුදහමේදී නිමිති ගැනීම කරන්න එපා කියලා කිව්වම ඒක ටිකක් අපි ප්‍රතුල වැඩි පරාශය වැඩි ඒතර මොන නිමිතිද ගන්න එපා කියලා කියන්නේ කියලා කාටද හිතෙන්න පුළුවන්. න නිමිත්තක් ගාහි හෝති කියපු තැනද කියන්නේ රාගයට, ద్వේෂයට නිමිති වෙන නිමිති ගන්න එපා. දැන් පුද්ගලයෙක් දැකලා රූපයක් දැකලා ඒ රූපය තුළ රාගයේ උත්පාදනයට හේතු වෙන නිමිත්තක් ගන්න එපා. අන්නේ නිමිති ටික ගැන තමයි අර පැහැදිලි කරේ පුද්ගලයා කාන්තාවක්ද පුරුෂයෙක්ද වයසක කෙනෙක්ද එහෙම තරුණ කෙනෙක්ද ලාබාල කෙනෙක්ද උසද කොටද මිටිද මේ මේ යනාදී වශයෙන් යම් යම් නිමිති. ඒක තමයි ඊට පස්සේ නිමිත්ත කියන එක ඇතුළට කිඳා බහලා අනුග්‍රන්ජනයක් කියනවා තවත් ඒකෙන් සියුම්ව හඳුනා ගැනීමක් පැහැදිලි කරනවා. නිසා නිමිති ගන්න එපා කියලා කියන එක තුල එපා කියන්නේ මේ රාගය, ద్వේෂය ආදී ඇති වෙන නිමිති ගන්න එපා කියලා කියන එක. එහෙම නැතුව ඒක නුවන් සලකා ගන්න කියලා කියන එක. එහෙම නැතුව සර්වාකාරයෙන් බුදුදහමේ තියෙන නිමිත්ත කියලා කියන එක අසංවරයක් වෙන්නේ නෑ නිමිත්ත කියන වචනය නොයෙක් නොයෙක් තන නොයෙක් නොයෙක් විදිහට ඉදිරියට තියෙන නිසා. එකම දේ හැම තැනමදී නිමිත්ත කියන වචනේ තේරුම තමයි හේතුවක් කියන අදහසයි කියන එකයි අපිට මේ පිළිබඳව දෙන්නේ. මේ පිළිබඳව අපිට පැහැදිලි කරන්න වැටහෙන්නේ මෙන්න මේ කාරණේයි. ඉතින් ඊට වඩා යමක් තවත් යටලුවක් වෙනවා නම් අහුවත් අපිට මීට වඩා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔව් එහෙනම් අපි අද දවසට දේශනාව સમાપ્ત කරමු. අපි විසුද්ධි මාර්ගයේ මුලපටන් විස්තර විවරණය කිරීමේදී විසුද්ධි මාර්ගයේ පළවෙනි කොටසේ සීල නිර්දේශය අපි පැහැදිලි කරමින් ඉන්නේ. සීල නිර්දේශයේ චතුපාරිශුද්ධ සීලය පැහැදිලි කිරීමේදී අපි අද ප්‍රතිසන්නිෂ්ඨ සීලය පැහැදිලි කරලා අවසන් කරන්න තියදෙන ඒ අනුව මේ සමස්ත සිව් පිරිසිදු සීලය අපි පැහැදිලි කරලා අවසන් කරන්න තියදුනා. ඉතින් මේක ටිකක් දීර්ඝ පැහැදිලි කිරීමක් එක තමයි අපිට කරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පැහැදිලි කිරීම කාට හෝ නිවන් දකින්න උපනිශ්‍රේ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අද දවසේදීත් විශේෂයෙන්ම මේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කරන්නට මේ මොහොතේදී සහ සම්බන්ධ වෙච්ච හැම සිළු දෙනාටම අපි ඊ타ත්ම මෛත්‍රී සිතින් යුතුව පුණ්‍ය ආනුමෝදනා කරනවා ආශිර්වාද කරනවා විශේෂයෙන්ම අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයක් සම්පාදනය කරලා තිනවා අනෝමා තන්තිලගේ මහත්මිය සරත් වීරසිංහ සහ අනෝමා තන්තිලගේ කියන දෙදෙනා එකතු වෙලා මේ දායකත්වයක් සම්පාදනය කරනවා. ඒ අයගේ අනුග්‍රහය වෙලා තිබෙන්නේ දේශනාවට අනුග්‍රහයක් දක්වන්න සිය පවුලේ අයට ස්වාමින් වහන්සේට දේශනා සංවිධායක මහත්මයාට ශ්‍රවණය කරන හැම සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඊටමත් මෛත්‍රී සිතින් යුතුව ඒ අනුමතන්තරගේ මහත්මියට, ඒ මහත් සරත් පීරසිංහ මහත්මයාට මේ ආදී කොට ඇති හැම සියලු දෙනාටම අපි පුණ්‍යානුමෝදනා සිදු කරනවා. ඒ අයගේ සියලුම යහපත් ප්‍රාර්ථනා සමෘද්ධිමත් භාවයටපත් වේවා. තවම සම්බුද්ධ ශාසනය අරමුණු කරගෙන ගුණධර්ම සම්පාදනය කරගන්නට මේ උතුම් කුසලයක සීම හේතුවක් වේවා වාසනාව වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් පුණ්‍ය ආනුමෝදනා සිදු කරනවා. ඒ වගේම ඉතින් මේ වැඩසටහනට සජීවීව සම්බන්ධ වන හැම සිළු දෙනාටම මේ නිවන් මාර්ග විවර කර ගැනීමට අපේ මේ දේශනාවේ කුසලයේ හේතු වේවා ධර්ම දානමේ කුසලයේ හේතු වේවා හැම සිළු දෙනාටම මේ නිවන් මාර්ග සම්පාදනය කරගෙන නිවනින් සනසෙන්ට අවකාශ සරසේවා ලැබේවා කියලා අපි පුණ්‍ය ආනුමෝදනා තුමා ආශිර්වාද තුමා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ වැඩසටහන නරඹන සිසු හැම සිළු දෙනාටමත් විශේෂයෙන්ම මේ වැඩසටහන සංවිධානය කරන්න අදහස් පහළ කරගත් අය මේ වැඩසටහන සංවිධානය කරන නිරන්තරයෙන් සම්බන්ධ වන අය ඒ සියලු දෙනාටත් මේ අපි සිද්ධ කරන්න තිබුණු ධර්ම දානයේ කුසලය තම තමන්ගේ නිවන් මඟ යම් බාධකයක් තිබෙනවා නම් ඒ හැම සිළු බාධක දුරු කරගෙන නිවන් මඟ පහසු වෙන ගමන් කර ගැනීම පිණිස එකසේම හේතු වේවා හැම සිළු දෙනාටම බලාපොරොත්තු වන ආකාරයකින් උතුම් නිවනින් සැනසීම පිණිස මේ සියලු කුසල ධර්මයන් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා පුණ්‍යයන් වදනා කරමින් ආශිර්වාද කරමින් අපි අද දවසට මේ අමත පදන් නිවනට මඟ වැඩසටහන විශේෂ මාර්ගයේ මොළපටන් විස්තර විවරණය කරන මේ විද්‍යුත් දහම් කතිකාවත අද දවසටත් අපි સમાප්ත කරනවා සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු දෙනාටම සෑම සියලු දෙනාටම පෙරවන් සරණයි ඔබ සම්සිද්ධ දෙනාටම පෙරවන් සරණයි